ඒකේ එකාංගයක් වශයෙන් තමයි අපි අද මේ ධර්මදේශනාව පවත්වන්නේ. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මතක් කරනවා මේ භාවනාවක් එහෙම නැත්නම් අපි මේ කරගෙන යන නිවන් ප්‍රතිපදාව විවිධ අංගවලින් විවිධ අංශවලින් විටින් විට පෝෂණය කරන්න කියලා. උදාහරණයක් වශයෙන් අපිට හැතැම් වෙලාවට අපි අපේ දහම් දැනුම වර්ධනය කිරීම තුලින් එහෙම නැත්නම් බුද්ධ වචනයට සවන් දීම තුලින් සුත්තමේ ඥානෙ වර්ධනය කිරීම තුලින් අපිට මේ මග පිරිසුදු කරන්න අවශ්‍ය වෙනවා. මොකද විවිධාකාර ක්‍රම ලෝකේ තියෙන්න පුළුවන්. දුක නැති කරනවා නැති කරනවා කියලා පොරොන්දු වෙන. නමුත් භාගතුන් වහන්සේ සරණ ගිය පිරිසක් වශයෙන් අපි පැහැදිලි කරගන්න වෙනවා මොකද්ද මේ භාගතුන් වහන්සේ පෙන්නපු පාර. මොකද්ද බුදුරජාණන් වහන්සේ පෙන්වන ප්‍රතිපදාව. මොකද්ද බුද්ධ වචනේ සඳහන් වෙන්නේ කියලා ඒ නිසා අපිට බුදුරජාන් වහන්සේගේ ධහම ඇසුරු කිරීම බුදුරජාන් වහන්සේගේ ධර්මයට සවන් ඒ අනුව හොඳින් හිතා හදා බැලීම අතිශයම වැදගත් වෙනවා මොකද අපි භාගතුන් වහන්සේ සරණ ගිය පිරිසක් භාගතුන් වහන්සේ දන්නේ අපි දන්නේ නැහැ කියලා අපිට නිහතමානී වෙලා පුළුවන් නම් මේ භාගතුන් වහන්සේ දේශනා කරපු ධහමට ඇහුම්කන් දෙන්න අන්න ඊටාම වටිනවා ඒක තමයි සුතමේ ඥානයක් දිනු කරගන්න තියෙන හැකියාව එතකොට මේ විදිහට බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා විටින් විට බණක් අහලා පොතක් පතක් කියවලා අපේ මේ යම් පමණක බුද්ධ වචනය සම්බන්ධයෙන් දැනුවත් වෙන්න කියලා. සුතමේ අනුග්‍රහිතයක් කරන්න කියලා. ඊළඟට බුදුරජාන් වහන්සේ පෙන්වලා දෙනවා අපි මේ කරපු අනුග්‍රහිතය තව දුරටත් තහවුරු කරගන්න ඒ ගැන තව දුරටත් විමසලා බලන්න හිතින්ම පරිකල්පනා කරලා බලන්න නැවත නැවත තහවුරු කරලා බලන්න, හිතලා බලන්න. අන්න ඒ තුලිනුත් චින්තාමය ප්‍රඥාවකුත් දියුණු කරගන්න අවස්ථාව තියෙනවා. හැබැයි ඊටත් එහා ගිය ප්‍රඥාවක් තමයි භාවනාමය ඥානයක් කියලා කියන්නේ. මොකද ඒක ප්‍රත්‍යක්ෂ ඥානයක් වශයෙන් අපි දියුණු කරගත යුතු වෙනවා. අර අපි පොතින් පතින් ගත්ත, බණක් අහලා ගත්ත ඒ සුතමේ ඥානයට, ඒ වගේමයි අපි ඒ ඔස්සේ හිතලා මතලා තර්ක කරලා ගත්ත චින්තාමය ඥානයට වඩා හාත්පසින්ම වෙනස් පැත්තක් තමයි භාවනාමය ඥානයකින් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එතකොට මේ භාවනාමය ඥානය අපි අපිම ඇති කරගත යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම මාර්ගයේ වඩලා ඒ අනුව තමන් වහන්සේගේ විමුක්තිය සාක්ෂාත් කරගෙන අපි කරෙහි අනුකම්පාවෙන් පාර පෙන්ලා දීලා තියෙනවා. නමුත් අපි අපිම අපි අපේ විමුක්තිය සඳහා ඒ මාර්ගයේ යා යුතු වෙනවා. ඒකට අපි මේ භවනා කරන පිරිසක් වශයෙන් උත්සාහත් වෙන්නේ අපි අපිම බොහොම පෞද්ගලික වශයෙන් මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු පාර සාක්ෂාත් කරගන්න. අපි අපි වශයෙන්ම අත්දැක ගන්න. මෙන්න මේ බඳු වාතාවරණයක් මත තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේකට ක්‍රම පහකටම අනුග්‍රහ කරන්න කියලා. මුලින්ම කියනවා සීලයෙන් අනුග්‍රහ කරන්න කියලා. මොකද මේ කරන්න යන වැඩේ හරි සූක්ෂමයි. මොකද මේ හිත හදන වැඩපිළිවෙලක් තියෙන්නේ. මේ හිත හදාගන්න නම් එහෙමනම් අපිට අවශ්‍ය වෙනවා ඉස්සෙල්ලම කාය සුචරිතයක්, වාක් සුචරිතයක්. කය ටිකක් හික්මව ගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම අපි පාවිච්චි කරන වචනේ හික්මවන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා සීලයෙන් අනුග්‍රහ කරන්න කියලා. ඒ නිසා අපි සියලු දෙනාම සීලයක් සමාදන් වෙලා ඉල්ලලා සමාදන් වෙලා අපි ඒක ඊටාම අවංකව උත්කෘෂ්ඨ අන්දමින් රැක ගන්න උත්සාහත් වෙනවා. මේක මේ කාටවත් පේන්නවත් ලකුණු ගන්නවත් කරන වැඩක් නෙමෙයි. අපි මේ කරගෙන යන වැඩේට අනුග්‍රහයක් මේ තුලින් ලැබෙනවා කියන විශ්වාසය තුලින්. මොකද අපි කය හික්මවා ගත්තාම වචනය සංවර කරගත්තාම අපිට ඒ තුලින් ලොකු ශාන්තියක් ලැබෙනවා. මොකද බුදුරජාන් වහන්සේ කියනවා මේ සීලය මුල් වෙනවා හිතේ විපිලිසර භාවය දුරු කිරීම සඳහා. සිල්වත් බව තුළින් අවිප්පටිසාරය කියන අන්නේ ගුණය වර්ධනය වෙනවා. මෙහෙම නැත්තම් වෙන්නේ අපි අතින් යම් යම් වැරදි සිද්ධ වෙනකොට අපේ වචනයෙන් යම් යම් වැරදි සිද්ධ වෙනකොට අපිටම අපේ හිත නිකන් චෝදනා කරන ගතියක් තියෙනවා. අපිට අපි ගැන සතුටක් නැහැ. අපිට අපි මේ වැඩේට සුදුසුයි කියලා හැඟෙන්නේ නැහැ. අපිට මේ සතුටින් මේ වැඩේ කරන්න පුළුවන් මේක මටත් කරන්න පුළුවන් දෙයක් හැකි සංඥාවක් කියලා තමන්ගේ හිතේ පහළ වෙන්නේ නැහැ. නමුත් අපි හොඳට සිල්වත් වෙන්න වෙන්න අපි කයත් වචනයත් සංවර කරගන්න සංවර කරගන්න අන්න සීලමය වශයෙන් අපි සිසිල් වෙනවා අපේ හිතේ තැම්පත් භාවයක් ඇති වෙනවා අන්න ඒ නිසාම අපේ හිත අපිට චෝදනා කරන ගතියක් වෙනුවට මේ සීලය තුලින්ම යම්කිසි සියුම් සතුටක් වර්ධනය වෙන්න පටන් ගන්නවා පාමොජ්ජං කියලා බුදුහාමුදුරු කියනවා ඒ කියන්නේ අර විදිහට හිතේ විපිලිසර භාවයක් නැති වුනහම වික්ෂිප්ත භාවයක් නැති වුනහම අන්න ඒ අවිප්පටිසාරය කියන ගුණය හරහා හිතේ සියුම් සතුටක් පහළ වෙනවා. මමත් මේ වැඩේ දැන් කරන්න සුදුසුයි. අතීතේ හිටිය පුජ්‍යලා නෙමෙයි දැන් ඉන්නේ. අතීතේ නම් මගේ මේ මේ වගේ වැරදි වෙලා තිබුණා. නමුත් දැන් අඩුතරමින් මේ කෙටි කාල පරිච්ඡේදයේ හෝ මම පුලුවන් තරම් මේ බුදුරජාන් වහන්සේ පෙන්නපු පාරේ හික්මෙන්න උත්සාහත් වෙනවා. ඒ ශික්ෂාපද මම ගෞරවයෙන් අවංකව රකින්න උත්සාහත් වෙනවා. මම ආධ්‍යාත්මික ගමනක් යන්න දැන් කැප වෙලා තියෙනවා. අන්න Tamanට Taman ගැන හැඟෙනකොට මේ තමන් යන මාර්ගය ගැන තමන්ටම පුංචි සතුටක් ඇති වෙනවා. අන්නේ සතුට ඊටාම වැදගත් භාවනාව සඳහා. එහෙම නැත්නම් අපේ හිත නිකාං අපිට දෙස් දෙනකොට චෝදනා කරනකොට හිත වැටිලා තියෙනකොට මේක දේ කරගන්න බෑ කියලා හිතනකොට මේක කරගන්න හරිම අමාරුයි. ඒ නිසා මේ භාවනාවකදී ඊටාම වැදගත් මේ හැකි සංඥාව. ඒ වගේමයි ඊටාම වැදගත් අර සියුම් සතුට. ඒ සියුම් සතුට තමයි ක්‍රමානුකූලව ප්‍රීතියත් දක්වා වර්ධනය වෙලා ඊළඟට කායේ සැහැල්ලුවක් කායික සුඛයක් දක්වා වර්ධනය වෙලා චිත්ත සමාධියක් දක්වා අපි වර්ගෙන යන්නේ. ඒ නිසා ඇත්තටම මේ සීලය ආරක්ෂා කිරීම තුළ ලොකු පෙර ගමනක් තියෙනවා. ලොකු ඉදිරි ගමනක් තියෙනවා. සීලයක් මත පිහිටලා තමයි එතකොට අපි මේ චිත්ත ඒකාග්‍රතාවයක් ඒ වගේමයි ප්‍රඥාවේ වර්ධනයක් ඇති කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා මේ විදිහට මේ සීලයෙන් අනුග්‍රහ කරාට පස්සේ අර වගේ මේ බුද්ධ වචනයටත් ඇහුම්කන් දීලා සුත්තමේ අනුග්‍රහිතයුක් සුත්තමේ අනුග්‍රහයකුත් කරන්න කියලා. එතකොට අපිට විශ්වාසයි මේ යන පාර භාගතුන් වහන්සේ පෙන්නපු පාරක්. මේක මේ අපි හදාගත්ත පාරක් නෙමෙයි. අපේ අත්නෝමතියක් නෙමෙයි මේ. භාගතුන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් දැකලා පෙන්නපු පාරක්. කියලා අන්න විශ්වාසයෙන් යුක්තව යන්න පුළුවන් වෙනවා බුද්ධ වචනයට අපි හොඳට ඇහුම්කන් දෙනකොට. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන මේ පාරේ යනකොට ඒත් සමහරලාට අපිට යම් යම් කාරණා තනියෙන් විසඳ ගන්න අමාරුයි. ඒ තරම්ම තේරෙන්නේ නැහැ, පැහැදිලි නැහැ. ඒ වෙලාවට අන්න කල්යාණ මිත්‍ර ඇසුරක් ප්‍රාර්ථනා කරන්න නැත්නම් කල්යාණ මිත්‍ර ඇසුරකට යන්න ගිහිල්ලා තමන්ගේ ඒ තියෙන ගැටලු සහගත ස්වභාවයන් විසඳ ගන්න. ඒවා නොවලහා ඉදිරිපත් කළා තමන් අත්දකින්න දේ ඉදිරිපත් කළා අන්න මේ එකාතකින් අපිට මේ සාකච්ඡාවක් තුළින් අපේ අත්දැකීම තව ටිකක් පිරිසුදු කරගන්න පුළුවන්. අපි යන පාර නිවැරදිද කියලා තහවුරු කරගන්න පුළුවන්. ඒ වගේම ධර්මයේ යම් යම් අපිට මේ නොතේරිච්ච තැන් තියෙනවා නම් ඒවත් තේරුම් ගන්නත් පුළුවන්. එතකොට මේ සාකච්ඡාවකිනුත් බුදුරජාණන් වහන්සේ කියනවා විටින් විට අපේ මේ ධර්ම මාර්ගයට උදව් කරන්න කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ හිත බහුල වශයෙන් තියෙන්නේ බොහොම විසිරිලා බොහොම වික්ෂිප්ත වෙලා අන්න ඒ බඳු මනසක් සහිත මේ අපේ ස්වභාවය ඒකාග්‍රතාවයක් දක්වා වර්ධනය කරගන්න. ඒ සඳහා ඔන්න සමත අනුග්‍රහිතයක් කරන්න කියලා කියනවා. මොකද හිතේ සමාහිත භාවයක් තියෙනවා නම්, හිතේ එකඟතාවයක් තියෙනවා නම්, ඒකාග්‍රතාවයක් තියෙනවා නම් අන්න ඒ බඳු ඒකාග්‍රතාවයක් සහිත තැනැත්තාට පමණයි ඇත්ත ඇත්තටියෙන් දැකගැනීමේ හැකියාව තියෙන්නේ. සමාහිතෝ යතහ භූතං පජානාති පස්සති කියලා බුදුරජාන් වහන්සේ කියනවා. ඒ නිසා අපිට අවශ්‍ය මේ හිතේ ඒකාග්‍රතාවයක් ඇති කරගන්න එක. හිතේ සමාධියක් වඩා ගන්න එක. ටිකක් කාලයක් ගත වෙන්න පුළුවන්. නමුත් ඒ අවශ්‍ය කරන හැකියාවන් ටික වර්ධනය කරගන්නේ නැතුව ටිකක් අමාරුයි අපිට උවමනා කරන්නේ සූක්ෂම ප්‍රඥාවක් දිනු කරගන්න. ඒ නිසා අපි ටිකක් වෙහෙසිලා උනන්දුවෙන් වුමනාවෙන් ඒ හිතේ සමාහිත භාවයක් ඒකාග්‍රතාවයක් ඇති කර ගැනීම සඳහා උත්සාහත් වෙනවා. ඊට පස්සේ තමයි අපි මේ ඒකාග්‍රතාවය පදනම් කරගෙන ඒක පාදක කරගෙන කොහොමද මේ ප්‍රඥාව දියුණු කරන්නේ? අන්න ප්‍රඥා ශික්ෂාවක් ඔස්සේ අන්න විපස්සනා අනුග්‍රහිතයක් දියත් කරන්න කියලා බුදුරජාන් වහන්සේ පෙන්නනවා. එතකොට මෙන්න මේ විදිහට ක්‍රම පහකට විටින් විට කාලෝචිතව අනුග්‍රහ කරනවා නම් අන්න බුදුරජාන් වහන්සේ කියනවා අපිට චේතෝ විමුක්තියක්, පඤ්ඤා විමුක්තියක් දක්වා අපේ මේ ගමන අරගෙන යන්න පුළුවන් නැත්නම් දියුණු කරගන්න පුළුවන් කියලා. එතකොට පින්වත්නි අපි මේ භාවනා වැඩසටහනදී එතකොට අපි සක්මන් භාවනාවේ යෙදෙමින් එහෙම නැත්නම් අපි ඉඳගෙන කරන භාවනාවේ යෙදෙමින් එතකොට මේ සමත අනුග්‍රහිතය විපස්සනා අනුග්‍රහිතය කියන මෙන්න මේ අනුග්‍රහයන් දෙකම ඇති කර ගැනීම සඳහා අපි උත්සාහත් වෙනවා. ඒ වගේමයි මේ පින්වතුන් අපි සියලු දෙනාම සීලයක් සමාදන් වෙලා අන්න සීල අනුග්‍රහිතය සඳහා අපි කැප වෙනවා. ඒ වගේම දැන් මේ ධර්ම දේශනාවත් තුළින් අපි අර සුතමේ ඥානයත් වර්ධනය කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේමයි අපි මේ කමඨාන් සුද්ධ කරන ඒ සාකච්ඡාවක් හරහා ධර්ම සාකච්ඡාවක් හරහා අපි මේ යන ගමනේදී අත්දකපු විවිධාකාර දේවල් සාකච්ඡාවට බඳුන් කරමින් එහෙම නැත්නම් ධර්මයේ යම් යම් අපිට තොතේරෙන තැන් තියෙනවා නම් ඒවත් සාකච්ඡාවට බඳුන් කරමින් ඊටාම නිවරදිව ඊටාම පැහැදිලිව අපේ ගමන යන්න අපි උත්සාහත් වෙනවා. ඒකට ඔන්න ඔයගේ වාතාවරණයක් ඔස්සේ තමයි අපිට කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. අපි චේතෝ විමුක්තියක් දක්වා පඤ්ඤා විමුක්තියක් දක්වා අපි මේ නිවන් මාර්ගේ වඩන්න බලාපොරොත්තු වෙනවනම්. එතකොට පින්වත්නි අද මේ 200 වෙනි භාවනා වැඩසටහනට මම මාතෘකාවක් වශයෙන් අරගත්තේ ධම්මපද කියන සූත්‍රය. ඉතින් අපේ හිතට ධම්මපද කියලා ඇහුණ ගමන් මතක් වෙන්නේ අපි කාටත් හුරුපුරු ධම්මපදය. අර කුද්දනි කුද්දක නිකායේ එන ධම්මපදය මනෝපුබ්බංගමා ධම්මා ආදී වශයෙන් පටන් ගන්නා මේ ධම්මපද ගාථා රසකින් යුක්ත මේ ධම්මපදේ තමයි අපේ හිතට එන්නේ. නමුත් මේ සූත්‍රය ධම්මපදේ නෙමෙයි, ඒ අපි කියන ධම්මපදේ නෙමෙයි. අපිට ටිකක් නුහුරු ධම්මපද කියන සූත්‍රයක්. මේ සූත්‍රය අන්තර්ගත වෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ. මේ සූත්‍රය එක්තරා අන්දමකින් අපිට භාවනාවට ලං කරගන්න පුළුවන්. මේකේ කරුණු හතරක් බුදුරජාන් වහන්සේ පෙන්නනවා. මේ කරුණු හතර ගැන බොහොම ප්‍රබල අන්දමේ වර්ණනාවක් බුදුරජාන් වහන්සේ මුලින්ම කියනවා. මේ කරුණු හතර කියන්න කලින් බුදුරජාන් වහන්සේ මෙන්න මෙහෙම ධම්මපද හතරක් ධර්මකාරණා හතරක් තියෙනවා, ගුණධර්ම හතරක් තියෙනවා. මෙන්න මේ ගුණධර්ම හතර ගැන මේ ධම්මපද හතර ගැන ඊටාම ප්‍රබල අන්දමේ වර්ණාවක් මුලින්ම කරනවා. මේ ධම්මපද හතර බුදුරජාණන් වහන්සේ කියනවා අග්ගඤ්ඤා ඊටාම අග්‍රයි මේ ලෝකේ තියෙන ඊටාම ශ්‍රේෂ්ඨයි අග්‍රයි කියලා බුදුරජාණන් වහන්සේ මුලින්ම කියනවා ඊළඟට කියනවා රත්ත්‍ඥානි. මේක සෑහෙන කාලයක් තිස්සේ ආපු දෙයක්. මේක මේ අද ඊයේ පටන් ගත් එකක් නෙමෙයි. මේක මේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් පැවතෙන එකක් නෙමෙයි. මේක චිර රාත්‍රාඥ කාලයක් තිස්සේ. හිතා ගන්න බැරි තරම් දුරක් ආපු ගමනක් මේ ධර්මතා හතරට තියෙනවා. එහෙම නැත්නම් මේක බුදුරජාන් වහන්සේලා අත් නොහැර අරගෙන ආපු ධර්මතා හතරක්. වං සංඥානි කියලා තමන තවත් වචනයක් ඉදිරිපත් කරනවා මේක ආර්ය වංශයට අයිති දෙයක්. මේ කරුණු හතර බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ කරුණු හතර මේ ආර්ය වංශයට අයිති. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේලාට නැත්නම් රහතන් වහන්සේලාට ආර්යයන් වහන්සේලාට අයිති කරුණු හතරක් තමයි මෙන්න මේ ඉදිරිපත් කරන්න යන්නේ. මේක මුන්නහන්සේලාගේ වංශයට අදාළ කරුණු හතරක්. ඊළඟට ඉදිරිපත් කරනවා පෝරාණානි. ඊටාම පෞරාණිකයි. මේක මේ අද ඊයේ පටන් ගත් එකක් නෙමෙයි. ඊටාම් පෞරාණිකයි මේ කියන්න හදන ධර්මකාරණා හතර. අසංකින්නානි කියලා කියන මේක ඊටාම පවිත්‍රයි. කිසිසේත්ම සංකීර්ණ වෙලා නැහැ. ඊටාම පවිත්‍රයි. ඊටාම නිර්මලයි. ඒ වගේමයි අසංකින්න පුබ්බානි. මේක අතීතයේදීවත් ඒ පෙර බුදුරජාණන් වහන්සේලාගේ කාලේ හෝ ඊට පෙර හෝ වෙනත් කාලයකදී හෝ මේක කිසිසේත්ම අපවිත්‍රතාවයටපත් දුන්නේ මේ ධර්ම හතර ඒ වගේම පවිත්‍රව අවිච්ඡින්නව තිබුණා. ඊළඟට කියනවා න සංකීයන්ති මේ වර්තමානයේදීත් කිසිසේත්ම අර වගේ අපවිත්‍ර වෙන්නේ නැතුව මේකට කෑලි එහෙම් මෙහෙම් දාන්න නැතුව මෙන්න මේ ධර්ම කාරණා හතර ඊටාම පවිත්‍රව නිර්මලව තියෙනවා. න සංකීයස්සන්ති අනාගතයේදීත් අනාගතයේ පහළ වෙන රහතන් වහන්සේලා හෝ නැත්නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා හෝ ඒ කිසිම කෙනෙක් මේක වෙනස් ආකාරයකින් ඉදිරිපත් කරන්නේ මේ ධර්මතා හතර එහෙම්මම ඉදිරිපත් කරනවා. මේ ධර්මතා හතර ඒ අන්දමින්ම අනාගතයේදීත් ඊටාම පවිත්‍රව නිර්මලව පවතිනවා. ඊළඟට කියනවා අපපතිකුට්ඨානි සමනේහි බ්‍රාහමනේහි විඤ්ඤෝහි කියලා අන්න තවත් බුදුරජාණන් වහන්සේ වර්ණනා කරනවා මේ ධර්මතා හතර කිසිසේත්ම ගැරහීමකට පාත්‍ර කරන්නේ නැහැ නැත්නම් ඉවතලන්නේ නැහැ ශ්‍රමණීන් වහන්සේලා බ්‍රාහමණීන් එහෙමත් නැත්නම් ඊටාම ප්‍රඥාවන්ත සත්පුරුෂයින්. එතකොට මොනවාද මේ කරුණු හතර? මේ කරුණු හතරේ බුදුරජාන් වහන්සේ මුලින්ම පෙන්වන්නේ අනබිජ්ජාභික්කවේ ධම්මපදං කියලා මේ අනබිජ්ජාව කියලා කියන දැඩි ලෝභයෙන් තොර ස්වභාවය කියන එක තමයි මුලින්ම ඉදිරිපත් කරන කාරණාව. එතකොට අද අපිට ඒක ටිකක් ගැඹුරින් සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට මොකද්ද මේ අපේ හිතේ තියෙන දැඩි ලෝභය ඇයි අපිට මේක මේ තරම්ම ප්‍රශ්නයක් වෙන්නේ? ඇයි මේ තරම්ම මේ ආර්යයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා මේ ලෝභයෙන් තොර ස්වභාවය අත්‍යවශ්‍යයි කියලා එහෙම නැත්නම් ඒක පෞරාණිකයි කියලා ලෝකේ තියෙන අග්‍රම පදයක් කියලා ශ්‍රේෂ්ඨම පදයක් කියලා මේ අලෝභය වර්ණනා කරන්නේ. ඒ නිසා අපිට පොඩ්ඩක් මේ කරුණ ගැන හිතලා බලනකොට අපිට තේරෙනවා අපේ හිතේ යම් යම් කෙලෙස් ධර්මයන් තියෙනවා. එතකොට මේ කෙලෙස් ස්වභාවයන් හඳුනා ගන්නත් අපිට එහෙනම් සිද්ධ වෙනවා. මොකද අපිට හිතේ කෙලෙස් තියෙනවා කියලා හඳුනගන්නවත් නැත්නම් ඒක අයින් කරන්න බෑ. මොකද මේ කෙලෙස් අපේ හිතේ තියෙනකොට වෙනත් කෙනෙකුට බෑ අපේ හිතේ තියෙන කෙලෙස් අයින් කරලා දාන්න. අයින් කරලා දෙන්න. අපි අපිම ඕනේ අපේ හිතේ තියෙන කෙලෙස් අයින් කරගන්න. ඒ නිසාම බුදුරජාන් වහන්සේ එක්තරා අවස්ථාවකදී මෝලිය සීවක කියන සාමින්හන්සට සඳහන් කරනවා මෙන්න මේ විදිහට බුද්ධ වචනේ නෝ මෙන්න මේ අන්දමින් යංකෝ තං සීවක සන්තං වා අජ්ජත්තං ලෝභං අත්තිමේ අජ්ජත්තං ලෝභෝති පජානාසි අසන්තං වා අජ්ජත්තං ලෝභං නත්තිමේ අජ්ජත්තං ලෝභෝති පජානාසි එවං කෝ සීවක සම්දිට්ඨිකෝ ධම්මෝ හෝති අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි දැන් මේ එකතකින් අපිට බොහොම අරවණු සුළු ප්‍රකාශයක් මේ පඨම සම්දිට්ඨික කියන සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ කියන්නේ මේ සීවක කියන ස්වාමින්වහන්සේට කියනවා යම්සේ අවස්ථාවකදී තමන්ගේ හිතේ ලෝභය තියෙනකොට ආ දැන් මේ හිතේ ලෝභය තියෙනවා කියලා දැනගන්නවා නම් ඒ වගේමයි යම් අවස්ථාවකදී මේ හිතේ ලෝභය නැතිකොට දැන් මේ හිතේ ලෝභය නැහැ කියලා අන්න කෙනෙක් දැනගන්නවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා අන්න ඒක සම්දිට්ඨික ධර්මයක්. ඒක අකාලික ධර්මයක්, ඕපනයික ධර්මයක් කියලා අර ධර්මයේ තියෙන සියලුම ගුණ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ පින්වත්නි යම් අවස්ථාවක අපේ හිතේ මොනෑම හෝ ක්ලේශයක් පහළ වෙනා තියෙනවා නම් ඒ ක්ලේශය ක්ලේශයක් වශයෙන් හඳුනා ගැනීම අන්න දහමේ එන සම්දිට්ඨික ගුණයක්. දහමේ එන අකාලික ගුණයක්. දහමේ එන ඕපනයික ගුණයක්. නිසා අපි කෙලෙස් හඳුනා ගැනීම ඊටාම වැදගත්. කෙලෙස් හඳුනාගත්තා කියලා අපිව පහත් කර නොගෙනීමත් ඒ වගේම එකකකින් වැදගත්. පොත කෙලෙස් හඳුනා ගන්න නැතුව අපිට ඒකට පිළියම් යොදන්න හම් වෙන්නේ නැහැ. ඒකයි මේ බුදුරජාන් වහන්සේ මතක් කරන්නේ. එහෙනම් අපි අපේ අපි තුල තියෙන කෙලෙස් හඳුනගන්න සිද්ධ වෙනවා. දැන් පින්වත්නි අපිට මේ කෙලෙස් හඳුනගන්නේ යද්දී ඉතින් එකපාරටම මේ සියල්ලම කරගන්න බැරි නිසා අපි පොඩ්ඩක් මේ කෙලෙස් හඳුනා ගැනීම සඳහා උමනා කරන යම් යම් අවශ්‍යතාවයන් නැත්නම් ඒ සඳහා උමනා කරන යම් යම් උපකරණ ටිකක් හැකියාවන් ටිකක් කුසලතාවයන් ටිකක් වර්ධනය කරගන්න සිද්ධ වෙනවා. මොකද අපිට මේ හිතේ තියෙන කෙලෙස් හඳුනා ගන්න නම් හිත දිහා බලන්න සිද්ධ වෙනවා. මොකද එහෙම නැතුව අපිට බෑ හිතේ තියෙන කෙලෙස් හඳුනා ගන්න. මොකද මේ කාගේවත් හිතේ තියෙන දෙයක් නෙමෙයි බලන්නේ අපේම හිතේ තියෙන කෙලෙස්. ඉතින් ඊටාම නිහතමානීව තමන්ගේ හිත තුලට එබිලා බලන්න තමයි මෙතෙන්ද සිද්ධ වෙන්නේ. නමුත් ප්‍රශ්නයකට වෙන්නේ ප්‍රශ්නයකට තියෙන්නේ අපි අපේ හිත දිහා බලන්න ගියාම දන්නේම නැතුව මේ හිතේ තියෙන নানা ප්‍රකාර අකුසල් වල නැත්නම් নানা ප්‍රකාර කෙලෙස් වලට අපි අතකොළුවක් බවට පත් වෙනවා. අපි වහලෙක් දස්තන් 16 බවට පත් වෙනවා. මොකද ඒ තරම් මේ හිතේ নানা ප්‍රකාර අන්දමේ කෙලස් තියෙනවා. මේ කෙලස් හරිම සටකපටයි. ඉතින් අපි ඒව දිහා බලන්න ගියාම දන්නේම නැහැ. අපි ඒවායේ ග්‍රහණයට හසු වෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි අපිට මේ කෙලස් දැක ගන්නවා කියන එක පවා බොහොම පරිස්සමෙන් කළ යුතු වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ ආනාපාන සති සූත්‍රයේදී ඔය චිත්තානුපසනා කොටසදී කියනවා නාහම්බික්කවේ මුට්ටස්සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි කියලා බුදුරජාන් වහන්සේ පුංචි අනතුරු ඇඟවීමක් කරනවා. මහණෙනි මේ මුට්ටස් සතියක් තියෙන. ඒ කියන්නේ නිකන් එහෙ මෙහෙ වෙන සතියක්. තහවුරු නොවෙච්ච සතියක්. ස්ථාවර නොවෙච්ච බොහොම පැහැදිලි අඛණ්ඩ සතියක් නැති කෙනෙකුට ප්‍රබල සතියක් නැති කෙනෙකුට මම මෙන්න මේ ආනාපාන සතිය කියන එක අනුමත කරන්නේ නැහැ කියලා. හැබැයි කියන්නේ චිත්තානුපසනාවේදී. ඒ නිසා අපි මේ හිත දිහා බලන්න යන්න කලින් එහෙනම් යම් පමණක සතිමත් භාවයක් දිනු කරගත යුතු වෙනවා. ඔන්න ඔතනින් තමයි අපිට එකාතකින් ආයිමත් මේ භාවනාවට පිවිසෙන්න සිද්ධ වෙන්නේ. මොකේ මොකද හිතේ සතියක් නැත්තම් හිතේ සතිමත් භාවයක් නැත්තම් දියුණු වෙලා අපිට බෑ අපේ හිත හිත වශයෙන් තේරුම් ගන්න. අපිට බෑ අපේ හිතේ තියෙන සිතුවිලි සිතුවිලි වශයෙන් තේරුම් ගන්න. කෙලස් කෙලස් වශයෙන් තේරුම් ගන්න. නිසා අපිට තවත් ආයි යටට බහින්න සිද්ධ වෙනවා, තවත් නිහතමානී වෙන්න සිද්ධ වෙනවා. ලොකු වැඩක් කරන්න තිබුණට අපිට ඊට කලින් ඒ සඳහා උවමනා කරන හැකියාවන් දිනු කරගන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි කොහොමද දැන් මේ සතිය දිනු කරන්නේ? අන්න අපි මේ පුංචි දරුවෝ වගේ අපිත් ඉතින් මේ සක්මනකට ගිහිල්ලා වම දකුණ කියලා මේ වර්තමානට හිත ගැනීම සඳහා උත්සාහත් වෙනවා. ඉතින් එතෙන්ට අපිට බහින්න සිද්ධ වෙනවා. එහෙම නැතුව අපිට අමාරුයි මේ සතිය කියන ගුණධර්මය හඳුනා ගන්න. මොකද අපි සතියෙන් නෙමෙයි සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ. අපේ හිත හුඟක් වෙලාවට මේ අතීත අරමුණු ඔස්සේ දුව යමින් අනාගත සිහිනෝස්සේ දිව තමයි කටයුතු කරන්නේ. ඉතින් බඳු හිතකට බැහැ මේ සතිය හඳුනගන්න. එහෙනම් මේ සතිය හඳුනා ගන්න මෙන්න මේ සරල වර්තමානට පිවිසෙන්න සිද්ධ වෙනවා. සරල වර්තමානයේ අපිට මොනවද දැනෙන්නේ? වාඩිලා ඉන්නකොට මොනවද දැනෙන්නේ? සක්මනකදී මොනවද දැනෙන්නේ? එදිනදා ජීවිතයේ යම් යම් කටයුතු වල නිරත වෙනකොට මොනවද දැනෙන්නේ? මෙන්න මේ වගේ අපිට මේ දැනෙන ඍජු අත්දැකීම් හරහා තමයි අපිට සතිය දියුණු කරගන්න නැත්නම් සතිය හඳුනා ගන්න සිද්ධ වෙන්නේ. අපි හිතමු කෙනෙක් මේ විදිහට උත්සාහන්ත වෙලා යම් පමණක සතිමත් භාවයක් හිතේ දියුණු කරගත්තා නම් අන්න ඒ සතිමත් භාවය පාදක කරගන්න පුළුවන් තව තව නැවත නැවත තව සතිය දියුණු කර කර දියුණු කරගෙන ගිහිල්ලා හිතේ ඒකාග්‍රතාවයක් දක්වා වර්ධනය කරගන්න. අන්න හිතේ සමාධිමත් භාවයක් ඒකාග්‍රතාවයක් වර්ධනය කරගත්තොත් පමණක් අන්න අපිට පුළුවන් ඒ ඒකාග්‍රතාවය අපේ මේ කයටම යොදලා මේ කයේ තියෙන নানা ප්‍රකාර ස්වභාවයන් ධාතු ලක්ෂණ නැත්නම් වේදනාවන් හඳුනා ගැනීම සඳහා පාවිච්චි කරන්න. මොකද අපි මේ සතිමත් භාවය එහෙම නැත්නම් දියුණු කරගත්ත සමාධිමත් භාවය නිකන් තියන් හිටියා කියලා අපේ හිතේ ප්‍රඥාව දියුණු වෙන්නේත් නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ බොහොම ක්‍රමවත් ප්‍රතිපදාවක් ඉදිරිපත් කරන්නේ සීලයක් මත පිහිටලා ඔන්න හිතේ සතිමත් භාවයක් හරහා ගිහිල්ලා සමාධියක් දියුණු කරගෙන අන්නේ සමාධිය උපයෝගී කරගෙන අන්න මේ වර්තමාන වශයෙන් මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ? කොහොමද මේකේ තියෙන ක්‍රියාකාරීත්වය? මොනවද මේ ඇත්ත වශයෙන් පැන නගින්නේ, හට නගින්නේ, හටගන්නේ? කොහොමද ඒ වගේ හැසිරීම? කියලාන්නේ එක අතකින් අර විද්‍යාඥයෙක් පරීක්ෂණයක් කරනවා වගේ අපිත් අර සතිමත් භාවය හරහා හදාගත්ත අර ඒකාග්‍ර වෙච්ච හිත ඒ ආයුධය පාවිච්චි කරමින් අපිත් මේ වර්තමාන වශයෙන් සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීම සඳහා අපි උත්සාහත් වෙනවා. ඒතර පින්වත් මෙතන මේ උත්සාහයේදී ඇත්තම අපිට අවශ්‍ය වෙනවා අර ඒකාග්‍ර වෙච්ච හිතක්. සමාධිමත් හිතක්. ඉතින් මේ වගේ දේවල් තමයි හදාගන්න ටිකක් කල් යන්නේ. මොකද ආරම්භක මට්ටමේදී අපි අද දවලුත් කතා කරා වගේ ආරම්භක මට්ටමේදී මේ සතිය හඳුනා ගන්නා තාක් නැත්නම් අපි හොඳට මේ සතියට හුරු වෙන තාක් එක පැත්තකින් කියනවා හරිම අධෛර්ය කරන සුළුයි. මොකද ඒ තරම් හරි හෙමින් තමයි මේ සතිමත් භාවයේ දියුණු වෙන්නේ. අපි හිතනවා ඉතින් අපිට දවසින් දෙකෙන් මේ දේ කරගන්න පුළුවන් කියලා. නමුත් අපේ වර්තමාන හිත කොයි තරම් අසතිමත්ද කියනවනම් අපි එක මොහොතක්වත් වර්තමානයේ ජීවත් වෙන්නේ නැති තරම්. හුඟක් වෙලාවට අපි අතීත මතක සටහන් ඔස්සේ දුව යමින් ඒ මතක සටහන් වල ජීවත් වෙමින් අපි වෙන ලෝකයක ජීවත් වෙනවා වගේ ඉන්නවා. එහෙම නැත්නම් අපි අනාගතේ කරන්න තියෙන දේවල් ගැන සැලසුම් හදාහදා අපේම හිතේ තියෙන নানা ප්‍රකාර බලාපොරොත්තු ඔස්සේ දිව යමින් ඔන්න අපි තවත් ලෝකයක ජීවත් වෙනවා. ඉතින් මේ බඳු වූ හරිම අතරමං වෙච්ච හිතක් තමයි දැන් මේ අපි ටික ටික වර්තමානයට ගනිමින් සතිමත් භාවය කියන ගුණය වර්ධනය කර ගැනීම සඳහා උත්සාහත් වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට වර්ධනය කරන හිතකින් තමයි අර අපි මුලින් කතා කරපු අර ලෝභය හඳුනා ගන්න හැකියාව ලැබෙන්නේ. මොකද මුලදී අපි අපි හිතමු හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නකොට සිතේ নানা ප්‍රකාර කෙලෙස් පහළ වෙන්න පුළුවන්. නමුත් එක පාරටම අපිට හිත දිහා බලන්න හැකියාවක් නැහැ. මොකද තාමත් අපේ ඉන්නේ තාම මේ මුල් අවස්ථාවක ආධුනික මට්ටමක. ඒ බඳු මට්ටමකදී අපි එක පාරටම හිත බලන්න ගියොත් හිතේ තියෙන කෙලෙස් දිහා බලන්න ගියොත් අකර්තබ්‍යයක් තමයි මේ මුහුණ පාන්න සිද්ධ වෙන්නේ. මොකද හරියට නිකන් අර වඳින්න ගිය දේවල් එහෙ කඩන් වැටෙනවා වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. මොකද අපි ගියා ඔන්න පුළුවන් මේ වැඩේ කරන්න කියලා නමුත් දන්නේම නැතුව ඒ හිතේ පහළ වෙන নানা ප්‍රකාර කෙලෙස් වල තියෙන විචිත්‍රත්වයේ හරහා ඒවැය තියෙන මායාකාරී ස්වභාවය හරහා දන්නේම නැතුව අපි ඒවා ඇතුලේ හිර වෙන ගතියක් තියෙනවා. ඒකට මුලා වෙලා දන්නේම නැතුව කතන්දරවල පැටලි පැටලි අතරමං වෙන ස්වභාවයක් තියෙනවා. හැබැයි ක්‍රමානුකූලව අපි හිතමු කෙනෙක් ආනාපාන සතියක් වගේ දෙයක් වඩනකොට ටික ටික අපේ පුළුවන් තරම් උත්සාහත් වෙනවා මේ වර්තමාන අරමුණක හිත තියන්න. ආස්වාසයක හිත තියෙනවා. ප්‍රස්වාසයක හිත තියෙනවා. කොහොම ඉන්නකොට හැබැයි හිතට සිතුවිලිත් එනවා. නොඑනවා නෙමෙයි. හිතට සිතුවිලිත් එනවා, හිත පිට යනවා. හැබැයි ඒ ගියාට අපි ඒ ගැන මැසිවිලි නගන්නේ නැතුව අපි ආයෙත් හිත වර්තමානයට පැමිණියට පස්සේ අන්න මේ වර්තමාන වශයෙන් දැන් දැනෙන දෙයට හිත තියෙනවා. ඒලාදී අපි හිතමු අපි ප්‍රස්වාසයක් නම් දැනෙන්නේ අන්න ආයෙත් ප්‍රස්වාසයක් දැන් දැනෙනවා කියලා ඒ මත සතිමත් වෙනවා. මෙන්න මේ වගේ ඊටාම සියුම් සරල උපක්‍රම හරහා තමයි අපිට මේ හිත ක්‍රමානුකූලව වර්තමානයට ගන්න සිද්ධ වෙන්නේ. ඉතින් අපි මේ දේ කරගෙන කරගෙන යනවා ඔන්න කොයි තරම් අපේ හිත තව තව සියුම් වෙනවද කියනවනම් බුදුරජාණන් වහන්සේ කියනවා අර ආස්වාසයේ තියෙන සියුම් සියුම් වෙනස්කම් පවා දැනෙන්න පටන් ගන්නවා. ප්‍රස්වාසයේ තියෙන සියුම් සියුම් වෙනස්කම් පවා දැනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපිට මුලදී ඔය මොකක්වත් තේරෙන්නේ අපිට පුළුවන් වෙන්නේ මුලදී යන්තම් මේ වර්තමානයේ ඔන්න ආස්වාසයක් සිද්ධ වෙන්නේ වර්තමානයේ ප්‍රස්වාසයක් සිද්ධ වෙන්නේ කියන දැනුමක් විතරයි අපිට තියෙන්නේ. නමුත් මේකේ නැවත නැවත බහුලීකృత කිරීම හරහා අපිට හැකියාව ලැබෙනවා දැන් මේ ළඟ ළඟ තියෙන ආස්වාස දෙකක් 100ක් සමාන නැහැ කියලා තේරුම් ගන්න. එහෙම නැත්නම් ළඟ ළඟ තියෙන ප්‍රස්වාස දෙකක් 100ක් සමාන නැහැ. මේවා යම් යම් සියුම් වෙනස්කම් තේනවා කියලා තේරුම් ගන්න ඔන්න හැකියාවක් ලැබෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ කියනවා දීගං වාසසන්තෝ දීගං අසසාමීති පජානාති. රස්සං වාස සන්තෝ රස්සං අස සාමීති පජානාති. ඔය වගේ බුදුරජාන් වහන්සේ මතක් කරලා දෙනවා. මෙන්න මේ ළඟ ළඟ තියෙන ආස්වාස දෙකක් පවා සමාන නැහැ. ඇතැම් වෙලාවට කලින් එකට සාපේක්ෂව දැන් එක ටිකක් දීර්ඝයි, දිගයි. එහෙම නැත්නම් කලින් එකට සාපේක්ෂව දැන් එක ටිකක් කෙටි. මෙන්න මේ යම් යම් වෙනස්කම් අපිට දැක ගන්න හැකියාව ලැබෙනවා. පින්වත් හිතලා බලන්න අපේ ඊ타ම වල්මත් වෙච්ච හිතක් මේ දක්වා සූක්ෂම කරන්න අපිට ටිකක් වෙහෙසෙන්න අවශ්‍යයි. වෙහෙසෙන්න සිද්ධ වෙනවා. මොකද මේ තරමට අපේ හිතේ සූක්ෂම භාවයක් ඒකාග්‍රතාවයක් සමාහිත භාවයක් වර්ධනය වුණොත් පමණයි අන්න ඊළඟ පියවරට අපිට යන්න හැකියාව තියෙන්නේ. ඊළඟ පියවරේදී බුදුහාඳුර කියනවා සබ්බකාය පරිසංවේදී අසසිසාමිත සික්කති කියන අන්න මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ ඊ타ම සියුම්ම මේක පටන් ගන්නා ආකාරය වෙනස් වෙන ආකාරය මැද කොටස එහෙම නැත්නම් ඊට පස්සේ අන්තිමට අගට නොපෙනී යන ආකාරය ඊළඟට පුංචි විරාමයකට පස්සේ කොහොමද ආයිත් ප්‍රස්වාසයක් ඊටාම සියුම පටන් ගන්න. ඊට පස්සේ ඒ දැනීම වර්ධනය වෙන්නේ කොහොමද? ඊට පස්සේ කොහොමද ඒක නැවතත් සියුම්ම නොදැනී ගිහිලා අවසන් වෙන්නේ? ඊට නැවතත් කෙටි විරාමයකට පස්සේ කොහොමද ඊළඟ ආස්වාසය පටන් ගන්න. ඒතර අපිට පුළුවන් නම් මෙන්න මේ විදිහට මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ මුලැමැද අග වශයෙන් මේ සම්පූර්ණ ක්‍රියාවලිය දැක ගන්න. අන්න අපේ හිතේ තිබිච්ච අර සිතුවිලි ඔන්න ටික ටික ප්‍රහාණය වෙනවා, දුර වෙලා යනවා. ඒ වෙනුවට අපේ හිත හොඳට මෙන්න මේ කර්මස්ථානයේ තුල ඒකාග්‍ර වෙනවා. දැන් ඉස්සර තරම් ආනාපාන සතිය අපිට නිකන් අර එපා වෙච්ච ගතියක් නැහැ. ඒ වෙනුවට හිත විසින්ම මේක නිකන් සතුටක් ඇති කරගෙන ප්‍රමෝදයක් ඇති කරගෙන හිත විසින්ම එන හුස්ම රැල්ලක් ගානේ සතුටින් බොහොම තෘප්තිමත්ව ඒ තුල ඉන්න පටන් ගන්නවා. ඔන්න ඔය ඔන්න ඔය අවදිවටවත් අපි එනවනම් ඔන්න ටිකක් අන්න භාවනාව දැන් සතුටින් කරන්න හැකියාව තියෙනවා. මුලදී ඒ තරම්ම සතුටක් නැහැ. මොකද හිත තියන්න හදනවා ආයෙත් දුවනවා. හිත තියන්න හදනවා අරමුණේ ආයෙත් දුවනවා. ඉතින් ඒ නිසා හරේ කලින් කිව්වා වගේ හරි අධෛර්ය කරන සුළුයි. නමුත් අපි මේකේ මේක අතහරින්න නැතුව මේක මටත් කරන්න පුළුවන්. තාම මට මේ පුහුණු වෙන්න අවස්ථාවක් නොලැබිච්ච හිතයි නිසයි මේක සිද්ධ වෙන්නේ කියලා අපි අපි ගැනම තේරුම් අරගෙන හැකි සංඥාවක් ඇති කරගෙන මේ කටයුත්ත කරනවා නම් ඔන්න දන්නේම එතකොට ටික ටික ටික ටික අර වගේ මේ වර්තමාන අරමුණ තුල හිත ඒකාග්‍ර වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට ඒකාග්‍ර වෙච්ච හිත තමයි තව තව බුදුරජාණන් වහන්සේ කියන සංසිඳෙන්න ඉඩ දෙන්න, තවත් තැම්පත් වෙන්න ඉඩ දෙන්න, තව තව සියුම් වෙන්න ඉඩ දෙන්න මෙතෙන්දී හිත කලබල කරගන්න යන්න එපා. මෙතෙන්දී බොහොම හික්මීමෙන් යුක්තව කටයුතු කරන්න. හයියෙන් හුස්ම ගන්න යන්නත් එපා. නැගිටින්න යන්නත් එපා. හිත නින්දට වට ගන්නත් එපා. කොහොමද දැන් මේ ඊටාම සූක්ෂම සුසරං රැල්ලත් එක්ක හුස්ම රැල්ලත් එක්ක සමාධිමත්ව ඉන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපේ හිතේ යම් ඒකාග්‍රතාවයක් වර්ධනය කර ගැනීම අවශ්‍ය වෙනවා. ඒ නිසා අද මේ ආරම්භක දවසේ මේ කරුණ ටික මම සඳහන් කළේ අපිට මදක් වෙහෙසෙන්න අවශ්‍යයි ආධුනික යෝගාවචරයින්ට. මොකද අපිට සෑහෙන වීරයකින් තමයි මේ මුල් කාල පරිච්ඡේදය ගත කරන්න සිද්ධ වෙන්නේ. එකක් අපිට නිින්දෙන් බාධා සිද්ධ වෙනවා. මොකද අපි සෑහෙන කාර්ය බහුල ජීවිත නම් ගත කරලා ඉවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වගේ හරිම ඒකාකාරී අරමුණක් දිහා බලන් ඉන්න ගියාම දන්නේම නැතුව අපි නිින්දට වැටෙනවා. නමුත් අපි අධෛර්ය නොවි නැවත නැවත අපි උත්සාහත් වෙනවා නම් අන්න හිත හුරු වෙනවා මේ සරල අරමුණේ අවදියෙන් ඉන්න. අවදිමත්ව ඉන්න. මේක මේ හුරුවක් තියෙන්නේ. නැත්නම් පුහුණුවක් තියෙන්නේ. හිත හුරු වෙච්ච විදිහට තමයි කටයුතු කරන්නේ. පුහුණු වෙච්ච විදිහට පුරුදු වෙච්ච විදිහට තමයි හිත කටයුතු කරන්නේ. ඉතින් අපි අතහරින්න නැතුව, අධෛර්ය වෙන්න නැතුව, අත්හැරලා දාන්න නැතුව මේකටම නැවත නැවත ගේන්න ගේන්න ගේන්න. ඒ අරමුණේම හිත නංවන්න නංවන්න අන්න හිත පුරුදු වෙනවා මේ අරමුණේ ඉන්න. නැවතිලා ඉන්න. ඒ අරමුණ මතම නැවත නැවත හැසිරෙන්න. ඉතින් මේ විදිහට කටයුතු කරනකොට කටයුතු කරනකොට අන්න හිත පිට යන කාල පරිච්ඡේදය නැත්නම් හිත පිට ගිහිල්ලා ඉන්න කාල පරිච්ඡේදය පවා අඩු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි කලින් අතරමං වෙලා හිටියානම් විනාඩි 5ක් දැන් එච්චර ඉන්නේ නැහැ. ඒ වෙනකොට ඔන්න විනාඩි 4න් අර සරල අරමුණට එන්න පටන් ගන්නවා. නැත්නම් විනාඩි 3න් මේ සරල අරමුණට එන්න පටන් ගන්නවා. විනාඩි 2න් මේ සරල අරමුණට එන්න පටන් ගන්නවා. විනාඩියෙන් මේ අරමුණට එන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් තප්පර දෙකෙන් තුනෙන් ආයෙත් මේ අරමුණට එනවා. මොකද දැන් එයාටම තේරිලා හිතටම තේරිලා මේ සරල අරමුණ තුල බොහොම සුවසේ ඉන්න පුළුවන් කියලා. එළියට ගියොත් යම් යම් ප්‍රශ්න මතුවෙනවා. එළියට ගියොත් ඔන්න යම් දැවීමක් තියෙනවා. එළියට ගියොත් කෙලෙස් වලින් බැට ගන්න සිද්ධ වෙනවා. ඒ වෙනුවට මෙන්න මේ සරල අරමුණක් තුළ ඉඳීම තුළ අන්න හිත විසින්ම තෘප්තිමත් භාවයක් හඳුනගෙන හිත විසින්ම යම් සියුම් සතුටක් හඳුනගෙන ඉතින් හරීම එකතකින් බැලුවාම භාවනාවේ යම් පමණක ප්‍රගතියක් අපිට තේරුම් ගන්න පුළුවන් මට්ටමක් නැත්නම් සතුරු වෙන්න පුළුවන් මට්ටමක් මොකද මෙච්චර කාලයක් සෑහෙන්න කටුක මාර්ගයේ ගමන් කළා යෝගාවචරයා ඔන්න දැන් නම් එච්චර වෙහෙසකින් තොරව හිත විසින්ම මේ ඊ타මසියුම් අරමුණක තමාගේ කැමැත්තෙන්ම සතියෙන් ඉන්නවා. තමාගේ කැමැත්තෙන්ම සමාධිමත් වෙලා ඉන්නවා. දැන් Tamanට ලොකු දෙයක් කරන්න නැහැ. අන්න අපි පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ මෙතෙන්දී වීරය සමබර කරගෙන හිතට තව ටිකක් තැම්පත් වෙන්න දෙන්න. හිතට තව ටිකක් සමාහිත වෙන්න දෙන්න. හිත තව ටිකක් ඒකාග්‍ර වෙන්න දෙන්න. අන්න අපි බොහොම අත අයින් කරගෙන මේ හිතට ඒ කටයුත්ත කරගන්න බාර දෙනවා. හිත විසින්ම දැන් ආනාපාන සතියේ ඉන්නෝ. නැත්තම් පිම්බීම හැකිලිමේ ඉන්නෝ. ඒ අරමුණේම ඉන්නෝ. ඒ අරමුණත් සියුම් වේගෙන යනවා. හිතත් සියුම් වේගෙන යනවා. සතිය තීව්‍ර වේගෙන යනවා. සමාධිය තීව්‍ර වේගෙන යනවා. අන්න අපිට උමනා කරන යම් යම් ගුණ ධර්මයන් වර්ධනය වෙනවා. දැන් පින්වත් මෙන්න බෙබන්දෝ මට්ටමක්වත් අපේ හිතේ තියෙනවා නම් අන්න අපිට පුළුවන් පොඩ්ඩක් හිත දිහා බලන්න. හිත දිහා බලද්දී ඉතින් අපිට හම්බ වෙන්නේ මුතු කැට මැණික් කැට නම් නෙමෙයි අපිට හම්බ වෙන්නේ හුඟක් වෙලාවටම කෙලෙස්. මොකද ඒ තරමට මේ හිතේ තියෙන්නේ මහා කුණු ගොඩක්. ඉතින් අපිට සෑහෙන්න ඉතින් එතෙන්ද නිහතමානී වෙන්න වෙනවා. ඉතින් මම මේ සීල් ගත්තත් ඇතැම් වෙලාවට භික්ෂුන් වහන්සේලා වශයෙන් අපි මේ සිවුරු පෙරව ගත්තත් අපේ හිතේ මේ নানা ප්‍රකාර කෙලෙස් තියෙනවා. මේවා ඉතින් අපි දුරු කරගන්න ඕනේ කියලා අන්න අපි දැන් නිහතමානී වෙන්න අවශ්‍යයි. මොකද අර බුදුරජාන් වහන්සේ කියනවා මේ කෙලෙස් කෙලෙස් වශයෙන් හඳුනා ගැනීම, ලෝභය ලෝභය වශයෙන් හඳුනා ගැනීම දහමේ සම්දිට්ඨික ස්වභාවයක්. දහමේ එන අකාලික ස්වභාවයක්. දහමේ එන ඕපනයික ගුණයක්. එහෙනම් අපි කෙලෙස් දැක ගැනීම ගැන බිය විය යුතු නැහැ. ඒ නිසා සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියනවා සරාගං චිත්තං සරාගං චිත්තන්ති පජානාති. අන්න තමන්ගේ හිතේ ඔන්න මේ රාගයක් තියෙනවා නැත්නම් ලෝභයක් තියෙනවා. දැන් මෙන්න මේ ලෝභ හිතක් පහළ වෙලා තියෙනවා කියලා දැනගන්නවා. එතකොට ලෝභ හිතක් පහළ වෙලා තියෙනවා කියලා දැනගත්තොත් පමණයි අපිට මේ ලෝභ හිත දුරු කරගන්න නැත්නම් ඒකෙන් හිත අයින් කරගන්න හැකියාව ලැබෙන්නේ. එතකොට දැන් හිත දිහා ආපසු හැරිලා බලනවා. එතකොට යෝගාවචරයට එකතකින් පුරුදු වෙන්න සිද්ධ වෙනවා. කොහොමද මේ විටින් විට හිත දිහා බලන්නේ? අපි ඉතින් සාමාන්‍යයෙන් පුරුදුලා තියෙන්නේ හිත දිහා බලන්නේ වෙන වෙන දේවල් දිහා බලන්න. නමුත් දැන් යෝගාවචරයේ පුරුදු වෙනවා වෙන වෙන දේවල් දිහා බලනවා වෙනුවට හිත දිහා බලන්න. ඇතුළට නැමිලා බලන්න. තමන් වෙත නැඹුරු වෙන්න. අන්න දැන් විටින් විට යා හිත දිහා පරීක්ෂා කරලා බලනවා. ඉතින් චිත්තානුපස්සනාවක වගේ නිරත වෙන යෝගාවචරයෙක් එයා නිරන්තරයෙන්ම උදේ නැගිට මොහොතේ ඉඳන් රාත්‍රියේ නිින්දට යනකම්ම වෙන වෙන নানা ප්‍රකාර වැඩවල නිරත වුණත් එයා යම් පමණක අවධානයක් එයාගේ හිත ගැන තියාගෙන තමයි කටයුතු කරන්නේ. එයා විවිධාකාර කටයුතු වල යෙදෙනවා. අපි හිතමු රාජකාරී කටයුත්තක් කරනවා, නැත්නම් ගමනක් බිමනක් යනවා, වාහනයක යනවා, වාහනයක් පදවනවා. ඉතින් මේ වගේ නැත්නම් තවත් කෙනෙක් එක්ක සාකච්ඡාවක් කරනවා, කතාවක් කරනවා. මේ විවිධාකාර එදිනදා කටයුතු වල නිරත වෙනවා. හැබැයි මේ හැම අවස්ථාවකදීම හිත ගැන යම් අවධානයකුත් තියෙනවා. මොකද හිත ගැන අවධානයක් තියෙනවා නම් තමයි හිතේ තියෙන විවිධාකාර මේ කෙලෙස් ස්වභාවයන් හඳුනා ගන්න හැකියාව තියෙනවා. දැන් පින්වත් ඇත්තටම අපි මේ අපි යන ගමන ගැන කතා කරාට බුදුරජාන් වහන්සේ තමන් වහන්සේත් මේ දේ කරපු බව එහෙම නැත්නම් බුදුරජාන් වහන්සේ කොයිතරම් නිහතමානීව තමන් වහන්සේගේ හිතේ මේ කෙලෙස් හඳුනාගත්තද කියන කාරණයත් බුදුරජාණන් වහන්සේ බොහෝම නිහතමානීව පෙන්ලා දීලා තියෙනවා. ද්වේධා විතර්ක සූත්‍රයේ කියලා සූත්‍රයක් හම්බ වෙනවා මජ්ක්‍ධිම නිකායේදී. බුදුරජාණන් වහන්සේ කියනවා උන්වහන්සේ අනුගමනය කරපු එක උපක්‍රමයක්. දැන් මේ හිතේ පහළ වෙනවා කුසල විතර්කත් පහළ වෙනවා අකුසල විතර්කත් පහළ වෙනවා. කුසල කුසල විතර්ක වශයෙන් ඔන්න නෙක්ඛම්ම විතර්කයක්, අව්‍යාපාද විතර්කයක්, අවිහිංසා විතර්කයක් පහළ වෙන්න පුළුවන්. ඒ වගේමයි අකුසල විතර්ක වශයෙන් කාම විතර්කයක්, ව්‍යාපාද විතර්කයක්, විහිංසා විතර්කයක් පහළ වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොනවා මොනවා හරි කාමයන් අල්ලගෙන ඇසකන්න ආසාදී මේ දේවල් පිනවීම සම්බන්ධයෙන් යම් යම් කාම විතර්කයන් පහළ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් යම් කෙනෙක් සම්බන්ධයෙන් දෙයක් සම්බන්ධයෙන් හිතේ විවිධාකාර ද්වේෂයක් ඔස්සේ ගිහිලා ඔන්න ව්‍යාපාද විතරකිනුත් පහළ වෙන්න පුළුවන්. ඒ වගේමයි තවත් කෙනෙකුට හානි කිරීමේ නැත්නම් මේ යම්කිසි ආපදාවක් කරදරයක් කිරීමේ අදහසකින් ඔන්න විහිංසාව විතරකයක් පහළ වෙන්නත් පුළුවන්. මෙන්න මේ වගේ අකුසල විතරකයන් බුදුරජාණන් වහන්සේ කියනවා තේරුම් ගත්තා ඒවා එක ගොඩකට දැම්මා. ඒ වගේමයි කුසල විතරකයන් තේරුම් ගත්තා ඒවා තව ගොඩකට දැම්මා. මේ විදිහට බුදුහාමුදුරුවෝ බුදු වෙන්න කලින් මේ දෙපැත්තට දදා එහෙම නැත්නම් මේ විතර්ක જાති දෙකට දදා ගොඩවල් දෙකට දම දමමින් කටයුතු කරා කියලා කියනවා. ඒ වගේමයි බුදුරජාන් වහන්සේ කියනවා මේ අකුසල විතර්කයක් හිතට ආවහම ඒක තියාගත්තේ නැහැලු හිතේ තේරුම් ගත්තලු මේ අකුසල විතර්ක අත්ත බ්‍යාදායපි සංවත්තති. මේක මේ අකුසල විතර්කේ මම දිගට පැවැත්වුවොත් මේක මට බොහොම හානි කරයි. මට අහිත කරයි. ඒ වගේමයි අනුන්ටත් මේ අකුසල විතර්කය අහිත කරයි. ඒ වගේමයි අනුන් තමන්ටත් අනුන්ටත් කියන මේ දෙපාර්ශවයටම මේ අකුසල විතර්කය අහිත කරයි. ඊළඟට කියනවා පඤ්ඤා නිරෝධිකෝ යම් අවස් මේ අකුසල විතර්කයේම නිතර නිතර මේ හිතේ පැවැත්වුවොත් එහෙම අර හිතේ යම්සේ ප්‍රඥාවක් වර්ධනය කරගෙන තිබුණා නම් ඒකත් නිරුද්ධ වෙලා යනවා. ඒකත් දුර වෙලා යනවා. ඒකත් ඡය වෙලා යනවා. ඒකටත් හානි කරයි. විඝාතපක්කිකෝ මේකෙන් මේ අකුසල විතර්කයේ නැවත නැවත විතර කිරීම හරහා හරිම දුකක් තියෙනවා, පිළීමක් තියෙනවා, දැවීමක් තියෙනවා. ඉතින් මෙන්න අනිබ්බාන සංවත්තනික මේකෙන් හිත නිවෙනවා නෙමෙයි හිත තව තව දැවෙනවා. ඒ නිසා නිවනට ප්‍රතිපක්ෂයි. කියලා අන්න මේ අකුසල විතර්කයක් පහළ වුණාම ඒකේ තියෙන මෙන්න මේ ආදීනව ටික ටික තමන් තේරුම් ගත්තා කියලා කියනවා. ඒ වගේමයි අනිත් පැත්තට පෙන්ලා දෙනවා කුසල විතර්කයක් පහළ වුණාම නෙක්ඛම් විතර්කයක් වෙන්න පුළුවන්, අව්‍යාපාද විතර්කයක් වෙන්න පුළුවන්, අවිහිංසා විතර්කයක් වෙන්න පුළුවන්. ඒ බඳු විතර්කයක් පහළ වුණාම බුදුරජාණන් වහන්සේ කියනවා ඒකනම් කොච්චර වෙලා හිතුවත් ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් මට හානි කර හානි හානියක් වෙන්නෙත් නැහැ, අනුන්ට හානියක් වෙන්නෙත් නැහැ. දෙපැත්තටම හානියක් නැහැ. ඒ වගේමයි ඒක ප්‍රඥාව දුරු කරන්නෙත් නැහැ, නැත්නම් ප්‍රඥාවට හානියක් වෙන්නෙත් නැහැ. ඒකෙන් දුකක් ඇති වෙන්නෙත් නැහැ. ඒ වගේමයි ඒකෙන් ඒ තරම් ගැටලු සහගත ස්වභාවයක් නැහැ. හැබැයි තවත් පුංචි කාරණාවක් බුදුරජාණන් වහන්සේ පස්සේ මතක් කරනවා. ඒ සූත්‍රයේදීම මේ කුසල විතර්කයක් වුණත් දවස පුරාම හිතන්න ගියොත් කායෝ කිලමෙය්‍ය චිත්තං ඌහඤ්ඤෙය්‍ය කියලා කියනවා. කයේ නිකං ක්ලාන්ත ගතියක් දැනුණලු. කායික වෙහසක් දැනෙන්න පටන් ගත්තලු. ඒ වගේමයි ඒ හරහා මේ කායික වෙහෙස නිසාම හිත විසිරෙන්න පටන් ගත්තා කියලා කියනවා. අන්න හිත විසිරුණා නම් අන්න චිත්ත සමාධියකින් හිත ඈත් වුණා කියලා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? අජ්ජත්ත මේව චිත්තං සන්ටපේමි, sannisedeemi, ඒකෝදිහාමි, සමාදියාමි. ඔන්න ඒ වගේ වචන වලින් කියනවා. දැන් මොකද කරේ? අර අර විතර්කයක් පොඩ්ඩක් පැත්තකින් තියලා මේ ඇතුළතම හිත ඒකාග්‍ර කරගන්නවා. ඇතුළතම හිත නිකන් තැම්පත් කළා වගේ තියාගන්නවා. ඇතුළතම නිකන් හොඳට තැම්පත් කරලා සමාධිමත් කරලා ඉන්දෝලා වගේ තියාගන්නවා. දැන් තියෙන්නේ ඇතුළතම ඇසුරු කරන හිතක්. නමුත් ඒ හිතේ විතර්කයක් නැහැ. පින්වත්නි මෙන්න මේ කාරණාව එකතකින් අපිට භවනාවට ප්‍රයෝජනයි. මොකද අපි මුලදී එකතකින් විතර්කයක් පාවිච්චි කරනවා මෙනෙහි කිරීමක් පාවිච්චි කරනවා. අපේ හිත පිට යන එක වළක්ව ගන්න. උදාහරණයක් වශයෙන් අපි ආධුනික මට්ටමේදී මතක් කරනවා වම දකුණ කියන්න නැත්නම් ඔසවනවා තබනවා කියන්න නැත්නම් ඔසවනවා ගෙනියනවා තබනවා කියන්න එහෙම නැත්නම් අපි හිතමු පිම්බීම හැකිරීම භාවනාව යෙදෙනකොට පිම්බෙනවා හැකිරෙනවා පිම්බෙනවා හැකිරෙනවා කියන ඔය විදිහට මෙනෙහි කරන්න කියලා උපදෙස් දෙනවා. හැබැයි අපි කාලයක් මේ කටයුත්තේ නිරත වෙනකොට අපේ හිතේ ඒකාග්‍රතාවයක් වර්ධනය වෙනවා. හිත එකඟ වෙන්න පටන් ගන්නවා. දැන් අරමුණේම හිත තියෙනවා. දැන් නැවතත් තමයි මේ අරමුණේම හිත තියෙද්දිත් අපි නැවතත් මේ පිම්බෙනවා හැකිරෙනවා පිම්බෙනවා හැකිරෙනවා කියලා අපි දිගටම විතර්ක කරන්න ගියොත් මෙනෙහි කරන්න ගියොත් අර හිත සූක්ෂම භාවයටපත් වෙන්නේ නැහැ. ඉතින් අපි මොකද කරන්න වෙන්නේ? අපි පොඩ්ඩක් අන්න මේ වෙලාවේදී මේ විතර්කය අයින් කළා. නැත්නම් මෙනෙහි කිරීම පොඩ්ඩක් නතර කළා. බලන්න සිද්ධ වෙනවා දැන් මේ හිත මෙනෙහි නොකලත් මේ අරමුණේම තියේවිද? ඉතින් අපිටම පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න වෙනවා. අපි තුම ඔන්න ආයි හිත පිට යන්න පටන් ගත්තා. දැන් අපි බලාපොරොත්තු උනේ හිත එතන තියේවි කියලා. නමුත් අපි තුම අපේ විතර්කයෙන් නතර කරගමු ගමන් මෙනෙහි කිරීම නතර කරගමු ගමන් හිත පිට යන්න පටන් ගත්තොත් අන්න අපිට නැවතත් අර විතර්කය නැත්නම් මේ මෙනෙහි කිරීම නැවතත් හඳුන්ලා දෙන්න සිද්ධ වෙනවා. ඊට ආයෙත් අපි උත්සාහත් වෙනවා. මෙන්න මෙනෙහි කිරීමක් එක්ක අපි ටික දලාවක් ගිහිල්ලා ආයෙත් හිත එකඟ කරගන්නවා. හිතේ ආයෙත් හොඳට එකඟ වෙලා ඔන්න දැන් තැම්පත් භාවයක තියෙනකොට ඔන්න ආයෙත් විතර්කය අයින් කළා මෙනෙහි කිරීම නතර කළා බලනවා. ඉතින් මේ විදිහට තමයි අපි පරීක්ෂාකාරීව පුහුණුවක් කරහා තමයි ඔන්න ඊළඟට පුරුවන් වෙන්නේ අපිට හැකියාවක් ලැබෙන්නේ කොහොමද මේ හිතේ ඒකාග්‍රතාවය සතිමත් භාවය හුදු ඒ අත්දැකීමක් තුල පමණක් ජීවත් වෙමින් අත්දැනි අත්දැකීමක් තුල පමණක් දැනුවත් වෙමින් පවත්වන්න. දැන් හිත ඊටාම නිහඬයි. හිත ඊටාම නිශ්චලයි. හිතේ කිසිම විතර්කයක් නැති තරම් ඇතුළත කතාව සෑහෙන්න සමනය වෙලා. ඉතින් මෙන්න මෙබඳු ස්වභාවයක් අපේ හිතේ තියෙනවා අන්න වඩාම සුදුසුයි අන්න බුදුරජාන් වහන්සේ කියපු අන්න අර අජ්ජත්තමේව චිත්තං සන්තපේමි. ඇතුළතම හිත තබාගත්තා. ඇතුළතම හිත තහවුරු කරගත්තා. ඇතුළතම හිත හොඳට නිකන් සතප්පවල වගේ තියාගත්තා. දැන් හරිම වෙහෙසක් දැනෙන්නේ නැති ස්වභාවයක්. ඊටාම ශාන්ත ස්වභාවයක්. මොකද හිත එහෙම දුවන්නේත් නැහැ වෙන අරමුණක් ලොකුවට ගන්නෙත් නැහැ. ඇතුළතම තැම්පත් වෙලා තියෙනවා. දැන් පින්වත් මෙන්න මේ වගේ ස්වභාවයන් තමයි අපි ටික ටික අත්දක අත්දක ඉදිරියට යන්න තියෙන්නේ. එතකොට මේ කතා කරන සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ තවදුරටත් සඳහන් කරනවා දැන් මේ හිතේ පහළ වෙන විවිධාකාර මේ ලෝභ, ද්වේෂ ආදී මේ ස්වභාවයන් අපිට කය වෙහෙසුව පමණින්ම නැත්නම් වචනය හරහා මේවා දුරු කරන්න බෑ. මේවා ප්‍රඥාවෙන් දැක දැකම ප්‍රහාණය කරන්න සිද්ධ වෙනවා කියලා. සූත්‍රයක් තියෙනවා කාය සූත්‍රය කියලා අංගුත්තර නිකායේ. බුදුරජාණන් වහන්සේ කියන ලෝභෝ භික්ඛවේ නේව කායේන පහතබ්බෝ නෝ වාචාය පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ්බෝ මේක මේ කයෙන් අයින් කරගන්න හැකියාවක් නැහැ වචනයෙන් අයින් කරගන්න හැකියාවකුත් නැහැ ප්‍රඥාවෙන් දැක දැක පමණයි ප්‍රහාණය කරගන්න පුළුවන් වෙන්නේ එනිසා අපි කෙලෙස් දැක දැක තමයි ප්‍රහාණය කරන්න අවශ්‍ය වෙන්නේ ඒ වගේම මේ සබ්බාසව සූත්‍රයේදී හිමත් බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ ඒකමයි ජානතෝ හම්බික්කවේ පස්සතෝ ආසවානං khයන් වදාමි කියලා කියන්නේ දන්නා කෙනාට දක්නා කෙනාට පමණයි ආශ්‍රවයන් ඡය කරන්න පුළුවන් වෙන්නේ කියලා එතකොට මෙන්න මේ ලෝභය කියන එකේ විවිධාකාර පැති තියෙනවා ඉතින් අපි සාමාන්‍යයෙන් ලෝභයක් කියලා කැමැත්තක් කියලා වගේ දෙයක් පටන් ගන්නවා. ඊළඟට අපි ඒකේ ටිකක් වර්ධනය වෙච්ච ස්වභාවයකටපත් වෙනවා. ඔන්න ඉතින් තණ්හාවක් කියලා කියනවා. තණ්හාව ටිකක් වර්ධන වුණාට පස්සේ ඔන්න උපාදානයක් කියලා කියනවා. දැඩිව ග්‍රහණය කර ගැනීමක් කියලා කියනවා. ඉතින් ওই වගේ ඉතින් ඊළඟට අපි තමු විරුද්ධ පාර්ශිකයන් ඔස්සේ නම් ඔන්න රාගයක් කියලා අපි කියනවා. ඉතින් මේ ලෝභේ විවිධාකාර පැතිකඩ තියෙනවා. කෙසේ නමුත් අපි දිනු කරගන්න වෙන්නේ ඕකේ ප්‍රතිපක්ෂ ධර්මය. අලෝභය. නැත්තම් විරාගය. ඉතින් මේ වගේ දේවල් තමයි අපිට දියුණු කරගන්න සිද්ධ වෙන්නේ. ඒකට අපි කොහොමද මේ වගේ දේවල් දක්වා අපේ මේ භාවනාව වර්ධනය කරගෙන යන්නේ? ඉතින් අර මතක් කළා වගේ චිත්තානුපස්සනාවේදී බුදුරජාන් වහන්සේ කියන ඔන්න සරාගං චිත්තං සරාගං චිත්තං තිපජානාති. විතරාගං චිත්තං විතරාගං චිත්තං තිපජානාති. මේ හිතේ මේ වෙලාවේදී ඔන්න රාගයක් පහළලා තිනවා. මෙන්න රාගසිතක් ඇතිලා තිනවා කියලා දැනගන්නවා. දැන් නම් හිතේ රාගයක් නැහැ. දැන් තියෙන නිකන් ඊට වඩා ප්‍රතිපක්ෂ ධර්මයක්, නෙක්ඛම්මයක්. අන්න එතෙන්දී දැන් රාගයක් නැහැ කියලා තේරුම් ගන්නවා. කාලයක් තිස්සේ මේ විදිහට මේ ලෝභයක් වෙන්න පුළුවන් රාගයක් කැමැත්තක් හිතේ පහළ වෙන වාරයක් පාසා ඒක දැනගනුමින් දැනගනුමින් යනවනම් අන්න තව තව සියුම්ම ඒක වැටහෙන්න පටන් ගන්නවා කියලා බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා. ධම්මානුපස්සනා කොටසදී බුදුහාඳුරෝ කියනවා දැන් මේ ලෝභයක් නැත්නම් රාගයක් පහළ වෙනකොටම Tamanට තේරෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මුලදී නම් ටිකක් හිතට පහළ වෙලා හිතේ පවතිනකොට තමයි තේරෙන්නේ. මොකද හිතේ සංවේදී භාවය තාම දියුණු නැහැ. සතිමත් භාවය තාම දියුණු නැහැ. නමුත් මේ සතිමත් භාවය දියුණු කරන්න දියුණු කරන්න මොකද්ද වෙන්නේ? හිතේ ඒබඳු ක්ලේශයක් හට ගන්නකොටම Tamanට තේරෙන්න පටන් ගන්නවා. මොකද Tamanගේ හිත දැන් හරිම සංවේදී. ඊටාම සතිමත්. හිත ගැන අවධානයෙන්මයි ඉන්නේ. එතකොට ඔන්න Tamanට තේරෙනවා මේ කලින් නම් ලෝභයක් තිබුණ නැහැ කලින් නම් රාගයක් තිබුණ නැහැ ඔන්න දැන් ඔන්න රාගයක් හටගත්තා. බුද්ධ වචනේම ඉතින් මතක් කරගත්තොත් බුදුරජාණන් වහන්සේ කියනවා යථාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස උපාදෝ හෝති තංච පජානාති. මේ කලින් නොතිබිච්ච කාමච්ඡන්දයක් කැමැත්තක් හටගන්නකොට උපදිනකොටම අන්න ඒක දැනගන්නවා. ඊළඟට යථාච උප්පන්නස්ස කාමච්ඡන්දස පහිනෝ හෝති තංච පජානාති. ඒ අපි ඒක දැනගත්තට පස්සේ අපි ඒක පෝෂණය කළේ නැත්තම් ඒකට අපි ආවැඩුවේ නැත්තම් උල්පන්දම් දුන්නේ නැත්තම් මොකද වෙන්නේ? ඒ පහළ වෙච්ච කාමච්ඡන්දය එයාම දුර වෙලා යනවා. මොකද මේ හිතේ පහළ වෙන নানা ප්‍රකාර කෙලෙස් වලට තමන්ගේම ශක්තියෙන් වැඩි කාලයක් රැඳිලා ඉන්න බෑ. එයාට අනිවාර්යෙන් අපේ ශක්තිය ලැබුණොත් පමණයි ඒගොල්ලෝ වැඩි වෙලාවක් ඉන්නේ. ඉතින් අපි තමයි මේ තේ කෝපි එහෙම දීලා ඒගොල්ලන්ව වැඩි වෙලාවක් තියාගන්නේ. නමුත් අපිට පුළුවන් නම් මේ තේ කෝපි දෙන එක වළක්වන්න. අපිට පුළුවන් නම් හිතේ පහළ වෙන নানা ප්‍රකාර කෙලෙස් වලට කෙලෙස් වශයෙන්ම ඉන්න දීලා හෝ එහෙම නැත්නම් ඒගොල්ලෝ හඳුනගෙන අපි ප්‍රතික්‍රියා දක්වන්නෙත් නැතිව බොහෝම සතිමත්ව ප්‍රබල සතියකින් ඒ දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් අන්න මේ අපේ මේ සතියේ තියෙන ප්‍රබලතාවය හරහාමත් මේ පහළ වෙච්ච ක්ලේශය ටික ටික ටික ටික දිය වෙලා යන්න පුළුවන්. බොඳ වෙලා යන්න පුළුවන්. ෂය වෙලා යන්න පුළුවන්. හැබැයි මේ తాවකාලික ෂය වී යාමක් සම්පූර්ණයෙන් අහෝසි වී යාමක් නෙමෙයි මේ කියන්නේ. නැවත නැවත බලන්න බලන්න අන්න මේ පහළ වෙන පහළ වෙන ලෝභ ස්වභාවය අන්න දුර වෙලා යනවා. ආයෙත් ඉතින් අපි දුමු ටික වෙලාවකින් ඔන්න ආයෙත් ලෝභයක් පහළ වෙනවා, කැමැත්තක් පහළ වෙනවා. ඒකත් දැක ගන්නවා. අපි ඒකට උදව් කරන්න යන්නේ ඒකට අහු වෙන්නේ නැහැ. අපි ඒ දිහා පොඳට බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට අන්න එයා දුර වෙලා යනවා. මොකද අපි පෝෂණය කළේ නැහැ. ඔන්න ආයෙත් අපි තුන් තවත් වෙලාවකදී ආයෙත් ඔන්න ලෝභයක් පහළ වෙනවා. අපි ආයෙත් හොඳට අවධානයෙන් ඉන්න ඔන්න පහළ වෙන බව දන්නවා. දැක ගනිමින් ඉන්නවා. දැක ගනිමින් ඉඳද්දී අන්න අපේ උදව් නොලබා ඒ රෝබේ දුර වෙලා යනවා. ඉතින් මෙන්න මේ විදිහට ටික ටික අපේ කටයුතු කරනවා නම් කෙනෙකුට වැටහෙන්න පුළුවන් කලින් තරම් හිතේ දැන් ලෝභයක් පහළ වෙන්නේ කලින් තරම් හිතේ දැන් රාගයක් පහළ වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට තමයි අපිට ටික ටික ටික තමා වශයෙන්ම තේරුම් ගන්න සිද්ධ වෙන්නේ මේ භාවනාවක් කරහා විපස්සනාවක් කරහා අපේ හිතේ යම් පමණක හෝ දැන් කෙලෙස් යටපත් වීමක් එක අතකින් යම් පමණක හෝ දුරු වීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඉතින් මේකට සෑහෙන උදව් වෙනවා ඇත්තටම අපි වර්තමාන වශයෙන් පහළ වෙන අරමුණක් හොඳින් නිරීක්ෂණය කිරීම. අපිට පොත්පත් බලලා බණ අහලා ඇත්තටම සෑහෙන්න හිතේ විරාගයක් පහළ කරගන්නත් පුළුවන්, එපා වීමක් ඇති වෙන්නත් පුළුවන්. නමුත් ඒක සෑහෙන්න తాවකාලිකයි. නමුත් අපේ භාවනාවක් කරහා විපස්සනාවක් කරහා වර්තමාන අරමුණක් හොඳින් නිරීක්ෂණය කිරීමකින් නැවත නැවත ඒකේ ස්වභාවය යථා ස්වභාවය දැක ගැනීමකින් අපි සෑහෙන්න ගැඹුරකට යනවා. ඒකමයි ඇත්තටම විපස්සනාවේ තියෙන සුවිශේෂත්වය. අපි මේ වර්තමාන වශයෙන් පහළ වෙන අරමුණක් අපි හිතමු ධාතු ලක්ෂණයක් වෙන්න පුළුවන්. සතරමා ධාතුන්ගෙන් හැදිච්ච මේ කය නිරූපණය කරන යම් සතරමා ධාතුන්ගේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කයේ පහළ වෙන යම් වේදනාවක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ හිතේම පහළ වෙන යම් යම් සිතුවිලි වෙන්න පුළුවන්. අපි මේවා නැවත නැවත නිරීක්ෂණය කරද්දී නිරීක්ෂණය කරද්දී ඒවා ඒවායේ තියෙන යම් යම් ගති ලක්ෂණ අපිට කියලා දෙනවා. මොකද අපි හොඳට ඇහැ තියාගෙන ඉන්නේ බලාගෙන ඉන්නේ. එතකොට අන්නේ සමාහිත හිතට මේවැය තියෙන ඇත්ත ඇතිසැටිය තේරෙන්න පටන් ගන්නවා. මොකද්ද ඇත්ත ඇතිසැටිය වෙන්නේ? මේක නිරන්තරයෙන් වෙනස් වෙනවා. මේක ඇති වෙලා නැති වෙලා යනවා. කලින් තිබුණේ නැහැ. ඔන්න දැන් හටගත්තා. හටගත්ත තැනින්ම වගේ දුර වෙලා ගියා. ෂය වෙලා ගියා. නිරුද්ධ වෙලා ගියා. ඒ වගේමයි යම් වෙලාවක අපි මේකම අල්ලන් හිටියොත් හරිම දාහයක් තියෙනවා. දැවීමක් තියෙනවා. පෙලීමක් තියෙනවා. ඒ වගේමයි මේ පහළ වෙන එකක්වත් අපිට පාලනය කරන්නත් බෑ. අපි තුම යම්කිසි වේදනාවක් හටගත්තා ඒ වේදනාව දිහා අපි බලන් ඉන්නවා. අපි තුමු සැප වේදනාවක්. ඉතින් අපිත් හරි කැමති ඉස්සෙල්ලා නම් අතපය ඔක්කොම රිදුනා. දැන් නම් ඔන්න සැප වේදනාවක් පහළ වෙලා. ඉතින් අපි මේක තව පැය කාලක්වත් තියේ කියලා ඔන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. නමුත් දන්නේම නැහැ විනාඩියෙන් දෙකෙන් එයා දුර වෙලා ගිහිල්ලා. අපි හිතමු ඊළඟට ඉතින් දැන් දැන් අපි උපේක්ෂා වේදනාවක් බලාපොරොත්තුෙන් ඉන්නවා. අපි දන්නේම නැතොන්න දුක් වේදනාවක් පහළ වෙන්නත් පුළුවන්. ඔන්න වගේ මේ වේදනාවක් දිහා නැවත නැවත බලන්න බලන්න තේරෙනවා මේ වේදනාව අපි කියන දේ අහන්නේ නැහැ. වේදනාව වැඩ කරන්නේ එයාටම ආවේනික කාලසටහනකට. අපි හිතන් හිටියට මේ වෙලාවේදී ඔන්න සැප වේදනාවක් පැමිණේවා. මේ වෙලාවේදී නම් දුක් වේදනාවක් නොපැමිණේවා. නැත්තම් මම මේ දිහා බලන්න ගියාම දුක් වේදනාව දුර වේවා කියලා අපේ තේ අපේ හිතේ යම් යම් ප්‍රාර්ථනා තිබුණාට මේ පහළ වෙන වේදනාවන් අපේ ඒ ප්‍රාර්ථනා කනකට ගන්නෙ නැහැ. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලන්ට කැමති කැමති විදිහට ඒගොල්ලෝ හැසිරෙනවා. ඉතින් මේක දැක්කහම අපිට මොකද වෙන්නේ? අපි තේරුම් ගන්නවා මේ වේදනාව කොයි තරම් මම මගේ කියාගෙන හිටියත් මේගොල්ලෝ මං කියන දේ අහන්නේ නැහැ. එහෙනම් මගේ වෙන්නෙත් නැහැ. මට ඕන දේ කරන්නෙත් නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලන්ට ඕන විදිහටම හැසිරෙනවා. ඔන්න ටික ටික මේ කාරණය තේරෙනවා නම් අපිට පුළුවන් මේ වේදනානුපසනාව හරහාත් හිතේ යම් පමණක ප්‍රඥාවක් අවදි කරගෙන අන්න මේ වේදනාව කෙරෙන් හිත මුදවා ගන්න. ඒ වගේමයි මෙතෙන්දී තවත් සූක්ෂම වශයෙන් කෙනෙකුට යෝගාවචරයකට පුළුවන් මේ වේදනාව දිහා බලාගෙන ඉන්නකොට සුඛ වේදනාවක් නැත්නම් සැප වේදනාවක් පහළ වෙනකොට කොහොමද මේ සැප වේදනාව හරහා හිතේ තණ්හාවක් පහළ වෙන්නේ කියන කාරණාවත් තේරුම් ගන්න. වේදනාපච්චය තණ්හා කියන කාරණාවත් මෙතනදි තේරුම් ගන්න හැකියාව තියෙනවා. මොකද වේදනාවක් පහළ වෙනවා දුක් වේදනාවලදී නම් අපි හිතමු ගැටීමක් වෙන්න පුළුවන් හිතේ. විභව තණ්හාවක් පහළ වෙනවා වෙන්න පුළුවන්. හැබැයි යම් පමණක ආස්වාදනීය වත්යක් ඇති වෙනකොට නැත්නම් යම් පමණක සුඛ වේදනාවක් පහළ වෙනකොට ප්‍රීති ස්වභාවයක් පහළ වෙනකොට අපි දන්නේම නැතුව ඔන්න ඇලෙනවා. අපි දන්නේම නැතුව තව ටිකක් මේකේ ඉන්න බැරිද කියලා හිතෙනවා. අන්න අපිට ආපසට හැරිලා තේරුම් ගන්න පුළුවන් කලින් තිබුණේ නැහැ තණ්හාවක්, කලින් තිබුණේ නැහැ ලෝභයක් කැමැත්තක්. ඔන්න දැන් මේ පහළ වෙච්ච සුව වේදනාව නිසා ඔන්න දැන් කැමැත්තක් පහළ වෙලා. ඔන්න දැන් සුව වේද මේ මේ තණ්හාවක් පහළ වෙලා. ඒ නිසා පහළ වීම නැත්තම් ඒ ඉදප්පච්චේතාව කියන කාරණාව පටිසෝපපාදය කියන එක තණ්හාපච්චා මේ වේදනාපච්චා තණ්හා කියන කාරණාව කෙනෙකුට දැක ගන්න අවස්ථාව තියෙනවා. පින්වත් මෙන්න මේ වගේ සියුම් සියුම් තැන්වලින් තමයි අපිට මේ හිතේ කොහොමද කෙලෙස් හටගන්නේ? මොකද හේතුව? කියලා පොඩ්ඩක් පොඩ්ඩක් තේරෙන්න පටන් ගන්න. ඉතින් මේ වගේ යම් යම් පැති ස්පර්ශ කරමින් තමයි යෝගාවචරයේගේ නැත්නම් විපස්සනා යෝගාවචරයෙන්ගේ විපස්සනාව දියුණු වෙන්නේ. ඉතින් අපි හිතමු මේ තණ්හාවක් දැනුන්න පහළ වුණා. ඒක ඔන්න අපි හිතමු අපි දන්නේම නැතුව ඔන්න වර්ධනය වෙනවා. වර්ධනය වුණාට පස්සේ ඔන්න තව තව තව තව ඔන්න හිත ග්‍රහණය කරගන්නවා. ඒ තුලම ඔන්න নিমগ্ন වෙනවා. ඔන්න තණ්හා බරිත වෙනවා. ඔන්න එතකොට උපාදාන දක්වා ඔන්න වර්ධනය වෙනවා. ඉතින් මේක කොයි තරම්නම් වර්ධනය වෙනවද කියනවනම් බුදුරජාණන් වහන්සේ කියනවා අපි මේ සංසාරේ කොච්චර සැරිසැරුවත් අපේ කල්ප ගණන් මේ සංසාරේ සැරිසරලා තිනවා. ඒ ඒ භවයේදී අපි විවිධාකාර සහායක සහායිකාවන් ඇසුරු කරලා තිනවා. නමුත් බුදුයන් වහන්සේ කියන මේ සංසාරේ ගත කරනකොට තණ්හාවම තමයි තමන්ගේ දෙවැන්නා කරගෙන අපි කටයුතු කරලා තියෙන්නේ කියලා. මේ ද්වේතානුපසනා කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට ඒ කාරණාව පැහැදිලි කරනවා. තණ්හා දුතියෝ පුරිසෝ දීගමද්ධාන සංසරං. itta bhava anyata bhavam sansarang nati vattati. තණ්හා දුතියෝ පුරිසෝ. දීගමද්ධාන සංසාර මේ දීර්ඝ වූ සංසාර ගමනේදී තණ්හාව තමයි දෙවෙන්නා කරගෙන යම්කිසි ඕනම මිනිසෙක් සැරිසරලා තියෙන්නේ. එයාගේ කරට අත දායන තමයි අපි ගිහිල්ලා තියෙන්නේ. ඉත්ත භව අඤ්‍යතා භාවං සංසාරං නාති වත්තති. ඉතින් මේ විදිහට මේ තණ්හාවේ කරට අත දාගෙන හැමදාම තණ්හාව දෙවෙන්නා කරගෙන යන ගමනේදී කවදාවත් සංසාරයෙන් අයින් වෙන්නේ නැහැ. සංසාරේ තව තව ගැට ගැහි ගැට ගැහි යනවා මිසක් සංසාරයෙන් මිදීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට කියනවා ඒතමාදීනව ඤත්වා තණ්හා දුක්ඛස සම්භවං මෙන්න මේ කාරණාව තේරුම් අරගෙන මෙන්න මේ තණ්හාව දෙවන්න කරගෙන තණ්හාව ලං කරගෙන තණ්හාවට දාස වෙලා යන ගමනේ තියෙන දුක තේරුම් අරගෙන ඒකේ ආදීනව තේරුම් අරගෙන වීත තණ්හෝ අනාදානෝ සතෝ බික්ඛු පරිබ්බජි අන්න එයා තණ්හාව දුරු කරගෙන මේ සංසාරේ බය දක්නා වූ තැනැත්තා යෝගාවචරයා තණ්හාව දුරු කරගෙන ඒ වගේම කිසිවක් උපාදාන කරන්නෙත් නැතුව සතිමත්ව කටයුතු කරනවා. ඔන්න ඒක අතකින් අපිට භාවනා ජීවිතයේදී ලැබෙන නැත්නම් එළඹෙන එක් සම්දිස්ථානයක් තමයි යෝග. ඒ අපි කාලයක් තිස්සේ භාවනාවක් කරගෙන යනකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ භාවනාව හරහා සතිය දියුණු වීම හරහා විපස්සනාව වැඩි වීම හරහා හිතපත් වෙන එක්තරා මට්ටමකට බුදුරජාණන් වහන්සේ නැවත නැවත මේ මට්ටම මතක් කරලා දෙනවා අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති කියලා. කායනුපසනාව හරහා වේදනානුපසනාව හරහා චිත්තානුපසනාව හරහා ධම්මානුපසනාව හරහා ඒතර යෝගාවචරයේ මෙන්න මේ දේවල් ඇසුරු නොකරන දේවල් අල්ල බදාගන්නේ නැති උපාදාන කරන්නේ නැති ස්වභාවයකට හිතපත් කරගන්න පුළුවන්. එතකොට පින්වත්නි මේ తত্ত্বය යෝගාවචරයේ අත්දකින්නකොට මුලදී ඒකාතකින් හරීම ඒකාකාරී කිසිම රසයක් නැහැ. හැබැයි ඉතින් බුද්ධ වචනේ අපි විශ්වාස කළා බුද්ධ ගෞරවයෙන් ධර්ම ගෞරවයෙන් සංඝ ගෞරවයෙන් කල්යාණ මිත්‍රයෙන් විශ්වාස කළා තමයි ওই ප්‍රදේශයේ තරණය කරගන්න සිද්ධ වෙන්නේ. ඉතින් අපි ටික ටික ටිකට මේ හිතේ අනිසිත භාවය වර්ධනය කරනවා නම් මොකක්වත්ම අල්ලන්නේ නැතුව ඉන්න බලනවා නම් මොකක්වත්ම අරමුණක් ඇසුරු කරන්නේ නැතුව ඉන්න බලනවා නම් අන්න ඒ බඳු ස්වභාවයක් ඊටාම වටිනවා හිතේ තියෙන සියුම් සියුම් තවත් කෙලෙස් හඳුනා ගැනීම සඳහා. එකතකින් බැලුවහම පින්වත් මේ කෙලෙස් එක එක තට්ටු තට්ටු තේනවා වගේ මුලදී නිතාම රළු තට්ටුවක් අහු වෙනවා. අපි තමයි මේක යන්තම් කඩා ගත්තනම් ලොකු ආයුධ ටිකක් පාවිච්චි කළා. ඔන්න ඊළඟට තවත් තට්ටුවක් අහු වෙනවා. ඔන්න ඒ තට්ටුව තව ඉතා සියුම් ආයුධ පාවිච්චි කරලා කඩන්න සිද්ධ වෙනවා. ඊටත් වඩා සියුම් තට්ටුවක් අහු වෙනවා. ඊටත් වඩා සියුම් ආයුධ පාවිච්චි කරලා කඩන්න සිද්ධ වෙනවා. ඔන්න ඒ වගේ අපේ තිතින් මේ හිතා ගන්න බැරි තරම් කෙලස් තට්ටු තට්ටු තමයි අපේ මේ හිතවල තියෙන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ මේ ගමනේදී කියනවා යම්ස කෙනෙක් මේ විදිහට හොඳට මේ හිත දිහා බලාගෙන චිත්තානුපසනාවක ධම්මානුපසනාවක යෙදෙනකොට අර හිතේ හොඳට තැම්පත් භාවයක් සමාහිත භාවයක් අනිශ්චිත භාවයක් එම නැත්තම් නිමිති නොගන්නා ස්වභාවයක් අරමුණු නොගන්නා ස්වභාවයක් සංඥා ඇසුරු නොකරන ස්වභාවයක් රාග ద్వේෂ මෝහ ඇසුරු නොකරන ස්වභාවයක් වගේ தත්වයක් අත්දැක ගන්න හම්බුණා නම් අන්න ඒ தත්වය වර්ධනය කරමින් ඒ මත්වයේ ඒ தત્ත්වේ පාදක කරගෙන තමයි ටික ටික ටික ටික ඉස්සරහට යන්න තියෙන්නේ. ඉතින් අන්න ඒ தત્ත්වේ පාදක කරගෙන ඒක තව තව දියුණු කරගෙන යන ගමනේදී බුදුරජාන් වහන්සේ තවත් පැත්තකට අපි යොමු කරනවා මේ අපි කතා කරන සූත්‍රයේ උපරිම මට්ටම දක්වා. ඒකෙදි මොකද්ද බුදුරජාන් වහන්සේ කියන්නේ අර විවිධාකාර පරිත්‍යාගයන් තියෙනවා විවිධාකාර දානයන් තියෙනවා විවිධාකාර ත්‍යාගයන් තියෙනවා මේ හැම එකේම තියෙන උත්කෘෂ්ඨම මට්ටම මේ උපදීන අතහැර ගැනීමයි කියලා කියනවා. මතක් කරගත්තොත් බුද්ධ වචනය බුදුරජාන් වහන්සේ කියනවා ධාතු විභංග සූත්‍රයේදී ඒසෝහි බික්ඛු පරමෝ අරියෝ ඡාගෝ යදිදං සබ්බූපදි පටිනිස්සග්ගෝ කියලා. දැන් අපි අද මාත්‍රකාවේදී අපි ඇත්ත වශයෙන්ම කතා කරේ මේ ලෝභය ගැන නැත්නම් අලෝභය ගැන. ඒතර ලෝභය ගැන අපි කතා කරනකොට ඒකින්ම ඉතින් අපිට අලෝභය ගැන තේරෙනවා. ඒතර මේ අලෝභයේ තියෙන උත්කෘෂ්ඨම මට්ටම තමයි එහෙම නැත්නම් අතහැරීමේ ත්‍යාගයේ දානයේ තියෙන උත්කෘෂ්ඨම මට්ටම තමයි බුදුරජාන් වහන්සේ කියන්නේ පරමෝ අරියෝ චාගෝ යදිදං සබ්බෝබදි පටිනිස්සග්ගෝ කියලා. ඉතින් මේ කොටස් එක අතකින් හරිම සූක්ෂමයි. එක අතකින් අපිට සෑහෙන කාලයක් තිස්සේ කරන්න වෙන වැඩක්. මොකද අපිට පුළුවන් හිතේ ඇති වෙන රාගය තේරුම් ගන්න, හිතේ ඇති වෙන ද්වේෂය තේරුම් ගන්න. එහෙම නැත්නම් අපිට හිතමු යම්ස කෙනෙක් ඇවිල්ලා කීයක් හරි ඉල්ලනකොට ඒක දෙන්නත් පුළුවන්. අපි හිතමු දානෙකට කීයක් හරි දෙන්නත් පුළුවන්, සහභාගී වෙන්න පුළුවන්, පිරිකරක් පූජා කරන්න පුළුවන්. ඉතින් අපිට මේ විදිහට හිතේ කෙලෙස් ප්‍රබල කෙලෙස් හඳුනා ගන්නත් පුළුවන්. ඒ වගේම අපේ භෞතික දේවල් පරිත්‍යාග කරන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම අපි ඇතම් වෙලාවට ඉතින් ලේ දන් දෙනවා. ඔන්න ඒ වගේ දේවල් හරහා මේ කායික වශයෙන් තියෙන දේවල් පරිත්‍යාග කරන්නත් පුළුවන්. හැබැයි පින්වත් මේ අපේ හිතේ හදාගෙන තියෙන උපදීනත් හරිනවා කියන එක ඊටාම අමාරු වැඩක්. ඒකයි බුදුහාඳුර කියන්නේ මේ ඒක තමයි තියෙන ශ්‍රේෂ්ඨතම පරමම ත්‍යාගය කියලා. ඉතින් මොකද්ද මේ උපදීන් කියන්නේ? දැන් අපි එක අතකින් අපේ කියලා අල්ලගත්ත සෑහෙන ප්‍රදේශයක් තියෙනවා. මගේ කියලා අල්ලගත්ත විවිධාකාර දේවල් තියෙනවා. මම මෙන්න මේ මම පිරිමියෙක් නැත්නම් මම ගැහණියෙක් මම මගේ වයස මෙන්න මෙච්චරයි මගේ අධ්‍යාපනය මෙන්න මේක මගේ රාජකාරිය මෙන්න මේක මං කරන රැකියාව මෙන්න මේක මගේ જાතිය මෙන්න මේක. ඊළඟට මගේ රුචි අරුචිකම් මෙන්න මේවා. ඉතින් මේ විදිහට අපි අර මමෙක් හැදීම සඳහා උපයෝගී කරගන්නා විවිධාකාර මාන්න තියෙනවා. මෙන්න මේ සූචක හරහා තමයි අපි මමෙක් හදාගන්නේ. ඉතින් එතකොට මේ ඔක්කොටම බුදුහාඳුරෝ කියනවා උපදි කියලා. ඉතින් මේකට එකතකින් අපිට මේ භෞතික වශයෙන් තියෙන යාන වාහන, ගෙවල් දොරවල් ආදී මේ ධන දාන්නේ මේ ඔක්කොමත් අයිති. හැබැයි ඒවා අතහර ගන්න එක ඉතින් එකාත්තකින් බලවම අමාරුමත් නැහැ. හැබැයි මේ අපි ආධ්‍යාත්මික වශයෙන් අරගෙන යන දේවල් ආධ්‍යාත්මික වශයෙන් අපි හදාගන්නා ප්‍රතිරූපයන් ආධ්‍යාත්මික වශයෙන් අපි හදාගන්නා පුත්කල ස්වභාවයන් මම එක්ව අර්ථ දක්වා ගන්නා ඒ සූචකයන් අන්නේ දේවල් දැක දැක අයින් කරනවා කියන එක නම් පහසු නෑ. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ මේ තරම්ම ප්‍රබල වචනයක් දාන්නේ එතෙන්ට පරමෝ අරියෝචාගෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ කියලා. පින්වත්නි ඒ සියලු උපදීන් අතහැර දැමීම කියන කාරණාවටම සමාන වචනයක් බුදුරජාණන් වහන්සේ කියනවා නිවනයි කියලා. එමනම් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ යන මාර්ගයේ එක එක මට්ටම් වල තමයි අපි එකිනෙකා ඉන්නේ. අපි මුලදී අපි හිතමු දානයක් දීලා අපි ඒකාතකින් අපි මේ පරිත්‍යාගය දියුණු කරනවා. අපි හිතමු ඊළඟට අපි තව කෙනෙක් වෙනුවෙන් කාලය වැය කරනවා. එයාට යමක් යමක් කියලා දෙනවා නැත්නම් අනුශාසනාවක් කරනවා. ඉතින් අපි කාලය හරහා ඔන්න පරිත්‍යාගයක් කරනවා. නැත්නම් අපි රෝගී වෙච්ච කෙනෙක්ව බලා ගන්නවා. ඒ හරහා ඉතින් අපි පරිත්‍යාගයක් කරනවා. අපේ කාලය වශයෙන් අපි වැය කරනවා. ඊළඟට අපි හිතමු ඊට ටිකක් ගැඹුරට ගිහිල්ලා අපි මේ හිතේ හඳුනා ගන්නා විවිධාකාර කෙලෙස් ස්වභාවයන් අතහැරලා දානවා. ඒක අතින් යන්න එතනත් පරිත්‍යාගයක් තියෙනවා. පටිනිස්සග්ගාණු පසනාවක් තියෙනවා. ඉතින් ඕකෙත් ගැඹුරකට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා තමයි මෙන්න මේ බුදුරජාන් වහන්සේ අර ශ්‍රේෂ්ඨතම මට්ටම වශයෙන් පෙන්වන්නේ කොහොමද මේ මමෙක්ව හදන ස්වභාවයන් දැක දැක අයින් කරන්නේ කොහොමද එතන එතන විවිධාකාර හේතුන් හරහා මමයා හදද්දි මමයා එළියට පනිද්දි කොහොමද මේවා අතහැරලා දාන්නේ? අපි තුමු උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හිතමු අපි කොහේ හරි ගිහිල්ලා හොඳ දානයක් දීලා එහෙම එනවා. ආවට පස්සේ ඉතින් අපේ ගෙදර ඇවිල්ලා ඉතින් අපි ටිකක් විවේකීව ඉන්නකොට මතක් වෙනවා. අපි කොහොමද ඒ දානේ දුන්නේ? මම තමයි ඉතින් වැඩි බරක් දැරුවේ. මම තමයි එතෙන්දී ඒ කටයුතු ඔක්කොම මුල් තැන අරගෙන කරේ. කියලා අන්න පොඩ්ඩක් ඉතින් මමෙක් හදන ගතියක් ඔන්න කුසලයේ හරහාත් එනවා. ඉතින් අන්න ඒ වගේ තැන්වලදී අපිට පුළුවන් මේ එන්නෙත් අවිජ්ජා නීවරණයක් නැත්නම් මේ එන්නෙත් අවිජ්ජා අනුසයක් අවිජ්ජා ආශ්‍රවයක් කියලා තේරුම් අරගෙන මේක මම දිගට පැවැත්වුවොත් එහෙම ආයෙත් මමයා තහවුරු වෙනවා කියලා තේරුම් අරගෙන ආයෙත් ඔන්න පුද්ගල ස්වභාවයක් ප්‍රතිරූපයක් හැදෙනවා කියලා තේරුම් අරගෙන ඒ විදිහට ඒ මමෙක් හදන ගතිය, පුජ්‍යලයක් හදන ගතිය, ප්‍රතිරූපයක් හදන ගතිය වෙනුවට මේක මට වැඩක් නෑ, මේක මම මගේ නෙමෙයි කියලා අතහැරලා දාන්න පුළුවන් නම් අන්න ඒ වර්තමාන වශයෙන් පහළ වෙච්ච ඒ සියුම් උපක්ලේශයෙන් අපි මිදුණා වෙනවා. නිසා පින්වත්නි අපි හරීම සූක්ෂම වෙන්න වෙනවා අපේ හිතේ මේ පහළ වෙන විවිධාකාර උපක්ලේශ වලින් අපිව මුදවා ගැනීම සඳහා. එහෙම නැත්නම් මොකද වෙන්නේ? අපි දන්නේම නැතුව මේ පහළ වෙන নানা ප්‍රකාර උපක්ලේශ වලින් අපි කෙනෙක්ව හදනවා. මම එක්ව හදනවා. ප්‍රතිරූපයක් හදනවා. ඒ හරහා අපි නැවත නැවතත් ඉතින් සංසාරයේ දිගින් දිගට සැරිසරනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ පෙන්වන පාර බොහොම සුවිශේෂී පාරක්. ඒකේ මේ රළු රළු කොටස් මුලින් මුලින් අතහැරෙනවා. ඊට පස්සේ තමයි ඉතින් මේ සියුම් සියුම් කොටස් බොහොම ප්‍රඥාවන්තව තේරුම් ගනිමින්, නිහතමානීව තේරුම් ගනිමින් අතහැර ගන්න තියෙන්නේ. ඒ නිසා අප සියලු දෙනාටම මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඒ ඊ타ම අග්‍රවූ ඊ타ම ශ්‍රේෂ්ඨ වූ, ඊ타ම පෞරාණික වූ දීර්ඝ කාලයක් තිස්සේ පැවත එන්නා වූ ඒ ආර්යයන් වහන්සේලාට බුදුරජාන් වහන්සේලාට අයිති වූ පෞරාණික වූ ඊ타ම පවිත්‍ර වූ අතීතයේදීවත් අපවිත්‍ර නො වූ වර්තමානයේත් අපවිත්‍ර නො වූ අනාගතයේදීවත් අපවිත්‍ර නොවන්නා වූ ඒ ප්‍රඥාවන්තයින් ශ්‍රමණීන් බ්‍රාහමණීන් බැහැර නොකරපු ඒ අලෝභය ඒ පරිත්‍යාගය ඒ වීතරාගී ස්වභාවය අප සිල් දනාටමත් අපේ සිත් සතන් තුලත් දියුණු කර ගැනීම පිණිස අද දින ධර්ම දේශනාව එකසේ උදව් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා සිල් දනාටම තෙරුවන් සරණයි